ඒ නිසා හැම දිනාම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊටමත් ඕනෙකමෙන් මේ භාෂිතයාගේ අර්ථය තේරුම් ගන්න ඕනේ කියන කලන සිත් ඇතුව හැම දිනම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා මුලින්ම මතක් කරනවා. විශේෂයෙන්ම අද මම පෙන්වන්න පෙන්වලා දෙන්න හදන දහම් කොටස ඊටමත් ගැඹුරුයි. ගොඩක්ම ගැඹුරුයි. ඉතින් එහෙම මෙහෙ සෙලවෙන මනසකින් යුක්තව ඇතුළත නොයේක් විතර්කයන් සිතමින් මේ ධර්මයේ අර්ථය තේරුම් ගන්නවා කියන එක පහසු වෙන්නේ නැහැ. පින්වතුනි අතීතේදීත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඕන තරම් ලෝකේ පහළ වෙලා තියෙනවා. නමුත් ඒ එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා තාම අපි හැමදෙනාම මේ සසර ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මතක් කළේ සසර කියන එක බොහොම ප්‍රියජනක සුබජනක තන කියලා නම් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ මේ සසරතරම් බිහිසුණු සැඩපරුස තන දෙයක් තව නැහැ කියලා. පින්වතුනි භවයෙන් වැහිලා නිසා අතීතය අපිට පෙනෙන්නේ නැහැ. අතීතය නොපෙනුනත් අපි හැම කෙනෙක්ම මේ අනවරාග්‍ර සංසාරේ බොහෝ දුක් විඳමින් කෝරෝ කටකෝ තියුණු දුක් ඇති සතර පායවල් වල නොයේ ගත වේදනා විඳමින් ආපු අය බුදුරජාණන් වහන්සේ සසර ස්වභාවය පෙන්නපු කාරණාවන් අනුමානට හරියට තෝරගන්න පුළුවන් සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ අන්නමතග්ග සංයුත්තේ කියලා කොටසක් තියෙනවා. පින්වත්නි මෙන්න මේ ටික පොඩ්ඩක් බැලුවොත් අපි නොදන්නවා වුණාට නොදැක්කා වුණාට සසර ස්වභාවය නම් ඒ තරම් සුබජනක නෑ කියන හැම කෙනෙකුටම තේරෙයි. මොකද බුදුහාමුදුරුව කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන කෙනෙක් නොවන නිසා මම හැමදාම මතක් කරලා තියෙනවා අපි හැම කෙනෙක්ම අනන්ත සංසාරේ දුක් විඳපු බව මව්මල දුක පියාමල දුක සහෝදරය සහෝදරි ඥාති හිතේසේ මල දුකට අඬපු කඳුළු එකතු කළ සතර මහගේ සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාන් වහන්සේ පෙන්වා වදාළ කරුණ. තිරිසන් ආත්මවල උපදිනකොට මස් පිණිස මරණකොට ගලාගෙන ගිය ලේ එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියපු අරුණ. ඒ වගේම අපිට නොපෙනුනාට ගෙවුණු ආත්මවල අත්පය හතරම නැතුව පිලෙක් වෙලා ඇස් දෙකම නැතුව අන්ධව ගල් මුල් වල හැපිලා හැපි හැපි වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල ජීවත් වෙද්දිම පණුව ගහලා තමන්ගේ මල මුත්‍ර ගොඩේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාර ලෝණ තරම් ඇති නමුත් භවයෙන් වැහිලා නිසා අපිට පේන්නේ නොපෙනෙන හින්දා නැහැ කියන්න බෑ තියෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. නමුත් අපි ඒකත් පැත්තකින් තබුවොත් අපි කෙනා කෙනාගේ මේ ජීවිතය දිහ අරගෙන බැලුවොත් විඳින දුක් විඳින්න වෙන දුක් විඳින දුක් විඳින්න වෙන දුක් පැත්තකින් තබන්න හැම කෙනෙක්ම තම තමන්ගෙන් විමසීමක් කළොත් ඇත්තටම අපි ජීවත් වෙන්නේ මොකටද කියලා අපි ජීවත් වෙන එකේ අර්ථය මොකක්ද කියලා ගෙවල් හදලා හරි දරුවෝ හදලා හරි රස්සාවල් කළා හරි මිල මුදල් එකතු කළා හරි යාන වාහන අරගෙන හරි මේ හැම දෙයක්ම මේව එකතු කරපන් ගණන් හදපන් රැස් කරපන් කියනකොට මේ හැම එකකම කෙරෝල බලන්න අහන්න Tamange මොකටද එකතු කරපන් ගණන් රැස් කරපන් හදපන් වවපන් කියලා කියනවා හරි එකතු කරන්නම් රැස් කරන්නම් හදන්නම් වවන්නම් මොකටද කියලා අහන්න උත්තරයක් හම්බෙයි දුක නැතුව ඉන්න. දුක අයින් කරන්න සැප ළඟා කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ ධම්මා නම් වික්ඛවේ වේදනා සමෝසරණ මහණෙනි සියලුම ධර්මතා එතකොට සංකත අසංකත ඔක්කොම අයිති සියලුම ධර්මතා තියෙනවා නම් වේදනාව නැමැති එකම ධර්මය අනුව ගිහිල්ලා තියෙන්නේ. මේ හැම කෙනෙක්ම වේදනාව නැමැති එකම චෛතසිකයට චෛතසිකය වේදනාව නැමැති එකම ධර්මතාවය ඉලක්ක කරගෙන මේ හැම කෙනාගේම ජීවිත ගොඩ නැගිලා තියෙන්නේ. සැප වේදනාව ලං කරගන්න දුක් වේදනාව වයින් කරගන්න. නිවන් දකින්නවා කියන කාරණාව ගොනු වෙලා තින්නේ ඒ නිසායි. සියලුම ධර්මතා තියෙන්නේ වේදනාව නැමැති එකම ධර්මතාවයේ මුල් වෙලයි. නමුත් මුළු ජීවිතයේ පුරාවටම වේදනාව නැමැති එකම ධර්මතාවයේ මුල් කාරණාව කරගෙන පවතින මේ ලෝකයට හම්බ වෙලා නැත්තේ නොලැබුණේ බැරි වෙලා තියන්නේ සැප කියන ධර්මතාවයේ ජීවිතයේ තුල පවත්වලා දුක කියන ධර්මතාවයේ ජීවිතෙන් අයින් කරන්න. පින්වතුනි ලෝකේ ඉන්න කෙනෙකුට ඕක කරන්න පුළුවන් නම් ලෝකෙ තුල ওই කාරණාව ලැබෙන්නේ නම් ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්න අවශ්‍ය නැහැ. මඩේ එරුණු කෙනෙක් මඩෙන් ගොඩෙන් හදන්න හදන්න මඩේ එරෙනවා වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයා ලෝකෙ තුල ඉඳගෙන දුකෙන් අයින් වෙන්න උත්සාහවත් වෙන්න වෙන්න සැප ගන්න කියලා උත්සාහවත් වෙන්න වෙන්න දුක තුල එරෙනවා සැප කියන එකෙන් අයින් වෙනවා මේ ලෝකයට සැබෑවටම දුකෙන් මිදෙන මාවත කියලා දෙන්න ඕනේ සැබෑවටම සැප කියන එක ජීවිතය කරගන්න මාවත කියලා දෙන්න ඕනේ කියන කරුණාවෙන්මයි ලෝකේ පහළ වෙන්නේ පින්වතුනි එක කාරණාවක් මතක තියාගන්න. ලෝකයාගේ මේ දුක්ගිනි නිවෙන සද්ධර්මය ලෝකයාගේ ඇස්වල කඳුළු නිවන මේ සද්ධර්මයෙන් නිකන් ලැබෙන්නේ ඒ මහෝත්තමයන් වහන්සේ නමකගේ අනන්ත අපරිමාණ පාරමිතා පිරීලා අවසාන වෙන මොහොතක ඒ ਸਰවත්තා ඥාණයම අවබෝධ කරගත්ත මාර්ගයකුණී ඒ දුක් නිවීම ලැබෙන්නේ පින්වතුනි ඒකද හැමදාම ලැබෙන්නේ ධර්මයේ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කළ පිරුණම් පෑවට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුව තුල පහළ නොවි සමහර කාලවල තුන කල්ප අසංකීය ගණන් තියෙන බුද්ධ ශූන්‍ය කල්ප අසංකේයයි කියන ගණන ලියන්නේ 1.140කින්. අපි කියමු 100යි කල්පයක් හැටියට පෙන්වන්නේ කොච්චරක්ද? හැතැම්ම 16ක් දිග හැතැම්ම 16ක් පළල මහ විශාල ඝන පර්වතයක් තියෙනවා නම් මිනිස්සෙක් manuss ලෝකේ මිනිස්යන්ගේ අවුරුදු 100කට සැරයක් රෙදි කැලකින් ওই ගල පිහින්දි. මේ ගල ගෙවිලා ගියොත් යම් දවසකදී අන්න එදාටයි මේ ඒ කල්පේ ඉවර වෙන්නේ. ඒද ඉවර වෙන්නේ නැහැ. ඉබඳු කාලයක් යනවා කල්පය කියන එකට. එතකොට බුදුරජාන් වහන්සේ නමක් පිරුණුවම් පාල නැවත බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවි එක ගලක් ගෙවිලා යනවා. ගල් 10ක් ගෙවිලා යනවා. ගල් 100ක් ගෙවිලා යනවා. ගල් 1000ක් ගෙවිලා යනවා. ගල් ලක්ෂයක් ගෙවිලා යනවා. ගල් කෝටියක් ගෙවිලා යනවා. ගල් ප්‍රකෝටියක් ගෙවිලා යනවා. ගල් කෝටි ප්‍රකෝටියක් ගෙවිලා යනවා. නමුත් අපිට හිතෙන්නේ අපි හිතන්නේ මේව බොරු වෙන්නේ නැති කියලා. නමුත් ඒකයි සත්‍යය. ඒද මේ දුකෙන් නිදහස් වෙන මාවතක් නෑ පින්වතුනි. මේ ලෝකේ කෙනෙක් උඩට දාපු දණ්ඩක් විටක අගින් බිම වදිනවා පිටක මුලින් බිම වදිනවා මිටක මැදින් බිම වදිනවා වගේ විටක දිව්‍ය ලෝක යනවා විටක බ්‍රහ්ම ලෝක යනවා විටක මනුස්ස ලෝකයට යනවා විටක പ്രേත ලෝකයට යනවා විටක තිරිසන් ලෝකයට යනවා විටක අපායට යනවා මේ විදිහට උඩට යටට උඩට යටට යමින් මේ ඇවිදින අනන්ත පරිමාණ සංසාරයක් තියෙන්නේ පින්වතුනි එබඳු අති දීර්ඝ සංසාර ගමනක් අවසන් කරගන්න අපිට හම්බෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච මේ යුගය. ඉතින් මේ කල්පෙට කියනවා භද්‍ර කල්පය කියලා. භද්‍ර කියලා කියන්නේ යහපත් කියනවා. ඇයි යහපත්? ඊ타ත්ම හිතන්න බැරි තරම් දුර්ලභයි එක කල්පයක් තුල බුදුරජාන් වහන්සේ නම බුදුරජාන් වහන්සේලා පස් නමක් පහළ වෙන එක. කිසිම කල්පයක බුදුරජාණන් වහන්සේලා පස් නමට වඩා වැඩි වෙන්නේ නැහැ. උප්පරිමම වැඩි වෙන්නේ පහයි, පහට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒ කල්පයට ඔරොත්තු දෙන්නේ නැහැ කියන ඊට වඩා වැඩි වුණා. ඒකද හැම කාලෙකම පහළ වෙන්නේ නැහැ. එතකොට මේ කල්පය භද්‍ර කල්පයක් කියලා කියන බුදුරජාණන් වහන්සේලා පස් නමක්ම පහළ වෙච්ච යුගයේ පින්වතුනි මේ අවස්ථාවේදී මේ සද්ධර්මය අතහැරගත්තොත් බුද්ධෝත්පාද කාලයක් ලැබිලා මනුස්ස ජීවිතයක් ලැබිලා සද්ධර්මයේ ඇහෙන වටපිටාවක් වෙලා ඒකෙන් වැඩ නොගත් එකම අපිට අකුසලයක් වෙයි මේ වගේ වටපිටාවක් නැවත නොලැබෙන්න. ඉතින් මුලින්ම මතක් කළේ අපේ ජීවිතය කියලා කියන්නේ අවුරුදු 50 60 නම් නෙවෙයි කියන එක. මේ අවුරුදු 50ට 60ට විතරයි හැම කෙනෙක්ම බලන්නේ. මේ අවුරුදු 50 60 දී කොහොම හරි දුක නැතුව ඉන්නයි හදන්නේ. උපමාවක් කළොත් අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙකුට එක බත් වේලක් කන්න දුන්නොත් අපි එක බත් වේලක් කන්න දුන්නා කියලා ඒ මනුස්සයාගේ මුළු ජීවිතේට යමක් කළා වෙනවද නෑ ඒ වගේ අනවරාග වූ සංසාරයට සාපේක්ෂව උපන්න දවසේ ඉඳලා මැරෙනකන් දුක් වේදනා කියන මාත්‍රයක්වත් නැතුව හිටියත් හරියට බත් වේලක් කෑවා වගේ අවුරුදු 100ක් ජීවත් වෙන එක මිනිසෙක් එක බත් වේලක් කෑවා වගේ එයා එයාගේ ජීවිතේට මුකුත් කරගෙන නැහැ. එයාට මුකුත් වෙලා නැහැ. ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙන ආඬන වැළපෙන සසර එහෙමමයි. ඒ නිසා එක බත් වේලකට රැවටෙන්න එපා. ඒ බත් වේල මිහිරි වෙන්න පුළුවන්. නමුත් යථාර්ථය කියන්නේ ඒට වඩා ඔබට ගිය ධර්මයක් කියන එක මතක් කරනවා. මතක් කළා මේ බුද්ධෝත්පාද කාලේ ලැබිච්ච වෙලාවේ මේ ධර්මයේ තේරුම් ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. පින්වතුනි මේ ලෝකේ තියෙන නිලතල අතරින් හොඳම නිලතලයක් තමයි රජකම. අපි කිව්වොත් නිකන් රජකම කරන චක්‍රවර්ති රජකමයි කියමුකෝ. අද මේ කහ කොටා ගන්නවට මේ රජකම් වල නම් මෙලෝ දෙයක් නැහැ එහෙමවත්. නමුත් චක්‍රවර්ති රජකම කියන එක ගන්න මේක හොඳ නිලයක් හොඳ කාම සම්පත්තියක්. අපි කියමු ඒ රජ කෙනෙකුට සුව කරන්න බැරි මට්ටමේ රෝගයක් හැදෙනවා. නොයෙක් වෙදවරු ගෙනල්ලා සුව කරන්න හදනවා. බෑ. නමුත් එක වෛද්‍යවරයෙක් කියනවා රජතුමනි මේ රෝගී සුව කරන්න බෑ ඔබතුමා මැරෙනවා. ওই රජකම මාලිගාව අතහැරලා කැලේට ගිහිල්ලා අහවල් කොළ జాතිය කකා ජීවත් වුණොත් නම් ජීවත් වුණ හැකි කිව්වොත් මේ රජකම අතහරින්න නැති වෙයිද? අතහැරලා යයි. ඇයි ඒ? නොමරීම කියන එක ඊට වඩා වටින නිසා. ඒත් එකක් මතක තියාගන්න ඒ දුනුමැරින්න බෑ මරණය කල්දා ගැනීම රජකමට වඩා වටින නිසා. එතකොට සදාතනික ජරා මරණයෙන් මිදෙන ධර්මයක් මොනතරම් වටීද? ඒ වටිනාකම දැකපු නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ රජවරු රජකම් නැතහැරියේ. සිටුවරු සිටුකම් නැතහැරියේ. මහා මහා මාත්‍යවරු තමන්ගේ ධනෙ අතහැරියේ. නමුත් අද අපිට අපි දිහා බැලුවොත් බලන්න ඇත්තටම ඊට සාපේක්ෂව අපිට අතහරින්න තියෙන්නේ මොනවද කියලා. නමුත් ඒත් අතහරින්න බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා සමහර සත්තු ඉන්නවලු මහා විශාල දන්වැල් පවා කඩාගෙන යනවා. සමහර සත්තුන්ට චූටි කෙන්දක් කඩා ගන්න බෑ. ලොකු හස්ති රාජ්‍යෝ දන්වැලකින් වැන්දහම දන්වැල් හිටන් කඩාගෙන යනවා. නමුත් කුරුල්ලෙක් වගේ සතෙක් කෙන්දකින් බැඳුත් කෙන්ද කඩා ගන්න බෑ. මහණනි ඒ වගේ සමහර නුවණැති පුරුෂයෝ ඉන්න මහ විශාල දේ අතහැරලා යන්න පුළුවන්. මහණනි සමහර සත්වයෝ ඉන්න ලෝකෙ ඉතාමත් කුඩා සමහර විටක වැස්සට තෙමෙන වහලෙවත් හෙවිල්ල ගන්න බැරි මට්ටමේ වටපිටාවක් තියෙන්නේ. ඒත් ඒක අතහැර ගන්න බැහැලු. ඉතින් මම මේ ටික මතක් කළේ පින්වතුනි තමන්ට හම් වෙන වටපිටාව මොන වගේ වෙන්න දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඒ වටපිටාවට බැඳෙන්නේ නැතුව මේ සදාතනික ජරා මරණ දුක නිදහස් වෙන ධර්මයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන කෙනෙක් මුලින්ම මතක් කරනවා. දැන් මම මෙතන ඉඳලා මේ සූත්‍රයේ අර්ථය කියලා දෙනවා. ඒ වගේම ඊටමත් වටිනා කාරණාවකුත් මම පස්සේ මතක් කරනවා. මේ ධර්මයේ තව එක්තරා පැතිකඩක්. ඉස්සෙල්ලා මේ සූත්‍රය අපි හොඳින් බලමු. මේ සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකායේ වේදනා සංයුත්තේ නව පුරාණ වර්ගයේ කම්ම කියලා සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නව පුරාණානි භික්ඛවේ කම්මානි දේසිස්සාමි කම්ම නිරෝධංච කම්ම නිරෝධගාමිනී පටිපදංච තං සුනාත සාදුකං මානසිකරෝත භාසිස්සාමි මහණෙනි නුඹලට පුරාණ කර්මත් නව කර්මත් කර්ම නිරෝධයත් කර්ම නිරෝධ කරන ප්‍රතිපදාවත් දේශනා කරනවා පුරාණ කම්මත් නව කර්මත් කර්ම නිරෝධයත් කර්ම නිරෝධ කරන ප්‍රතිපදාවත් දේශනා කරනවා. ඒක හොඳට අහන්න. හොඳට ශ්‍රවණය කරන්න කියලා. පින්වත්නි කර්මය කියන එක නැති කරන්න බෑ කර්මය කියන එක හඳුනාගත්තේ නැත්තම්. අපි යම් කිසි සතුරෙක්ව නම් සතුරෙක්ව මරන්න නම් විනාශ කරන්න නම් අපි විනාශ කරන්න ඕනේ කෙනාව හඳුනා ගන්න ඕනේ නේද ඉස්සෙල්ලා. දැනගන්න ඕනේ නේද? කඩුවක් කෙනිස්සත්තුවක් වක් අරගෙන ගිහිල්ලා මම සතුරෙක් මරනවා කියලා ඇවිද්දට මැරුවේ හැකිද? සතුරෙක් ඉන්නවද? අහවලයි සතුර අහවල් තැනයි ඉන්නේ. අහවල් ලක්ෂණ ටිකයි සතුරගේ තියෙන්නේ කියන ටික දැනගන්න ඕනේ නේද? ඒ වගේ කෙනෙක් කර්ම ක්ෂය කරගන්න නම් කර්මයෙන් මිදෙන්න නම් කර්මය නැති කරන්න නම් කර්මය කියන පරයය හඳුනගෙන තියෙන්න ඕනේ. වචන නෙවෙයි ජීවිතේ. හඳුනන්න නැත්නම් ඒක නැති කරන්න බෑ. ඒ නිසා මේ කර්මය කියන එක නැති කරන්න කර්මක්ෂය කරන්න හොඳ පරයයක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මොකද කම්මන වත්තති ලෝකෝ කම්මන වත්තති පජා කම්ම නිබන්ධන සත්තා රතස්සා නිවයායති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ කර්මයෙන් ලෝකයේ කර්මය නිසා පවතිනවා සත්ව වර්ගය කර්මය නිසා පවතිනවා කර්මයෙන් බැඳුණු සත්වයා රතේ කඩ යන්නේ මෙන් කර්මයෙන් යනවා කරත්ත රෝදේ ගැලවිලා යන්නේ නැති වෙන්න හයි කරපු ඇණේට කියනවා කඩ ඇණේ කියලා. ඔය යකඩ කැල්ල ඇණ කැල්ල ගැලෙව්වොත් මේ රෝදය කැරකි කැරකි බොහෝ දුර යනවද? නෑ ගැලවිලා යනවා. ඒ වගේ මේ සත්වයාගේ පැවැත්ම තියෙන කර්මය නැමැති කඩ ඇණේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. කර්මය නැමැති කඩ ඇණේ ගැලෙව්වොත් මේ චක්‍රේ මේ රතේ ගමන නතර වෙනවා. ඒ නිසා මෙන්න මේ සංසාර චක්‍රේ ගමන් කරන මේ රතය නතර කරන්න කඩනේ ගලවන්න හොඳ පරයයක් මේ කර්ම පරයය. අපි ඒ ගැන බලමු පොඩ්ඩක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නුඹලට නව කර්ම පුරාණ කර්ම දේශනා කරන්නම් කියලා. කතමංච බික්කවේ පුරාණ කම්මං මහණෙනි පුරාණ කර්මය කියන්නේ මොකක්ද? චක්කුම් වික්ඛවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියන් දට්ඨබං මහණෙනි ඇහැ පුරාණ කර්මයක් ඇහැ හේතු ප්‍රත්‍යයෙන් හටගත් චේතනාවෙන් පිළියෙල වෙන වේදනාවට වස්තුවක්. සෝතම් වික්කවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතන අபிසංචේතිතං අபிසංකතං වේදනීයං දත්තබ්බං. මහණෙනි කන කියලා කියන්නේ චේතනාවෙන් පිළියෙල වෙන හේතුන්ගෙන් හටගත්ත චේතනාවෙන් පිළියෙල වෙන විපාක විඳින්න වස්තුවක්. නාසය දිව ශරීරය මනස මෙන්න මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මෙන්න මේ ටිකට කියන මොනවද පුරාණ කම්ම කියලා. ඉදං උච්චිත භික්කවේ පුරාණ කම්මං. මහන්නේ මේ පුරාණ කර්මය කියලා කියනවා. කතමංච භික්කවේ නව කම්මං. ඊතරෙහි කම්මං කරෝති කායේන වාචා කායේන වාචාය මනසා අයං උච්චති නව කම්ම නව කර්ම කියලා කියන්නේ මොකක්ද මෙතර මේ දැන් යම් කිසි කෙනෙක් හිතින් කයෙන් වචනෙන් කර්ම කරයි නම් හිතින් කයෙන් වචනෙන් හිතයි නම් කියයි නම් කරයි නම් මෙන්න මේව නව කර්ම. කතමංච බික්කවේ කම නිරෝධෝ. මහන්නේ කර්ම නිරෝධය කියලා කියන්නේ මොකක්ද? කාය කම්මස්ස වචී කම්මස්ස මනෝ කම්මස්ස නිරෝධා විමුක්තිම් පුසති කාය කම්ම වචී කම්ම මනෝ කම්ම කියන තුන් කර්මයාගේ නැති කිරීමෙන් විමුක්තිය ස්පර්ශ කරයි නම් අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියන මේ විමුක්තිය ස්පර්ශ කරයි නම් යම් කිසි කෙනෙක් මෙන්න මේකට කියනවා Nirodhe කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා කතමංච කම්ම නිරෝධ ගාමනේ පටිපදා කම්ම නිරෝධ ගාමනේ ප්‍රතිපදාව මොකක්ද? අය මේ වර්ය වට්ටංගේ කුමග්ගෝ කම්ම නිරෝධ ගාමිනී පටිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කර්ම නිරෝධ ගාමිනී පටිපදාවයි. උණු ඒ ටික අපි පොඩ්ඩක් ඉගෙන ගනිමු. නව කර්ම කියන්නේ මොනවද? පුරාණ කර්ම කියන්නේ මොනවද? නව කර්ම කියන්නේ මොනවද? කර්ම නිරෝධය මොකක්ද? කර්ම නිරෝධ කරන ප්‍රතිපදාව මොකක්ද කියලා. මෙපමණකින් මේ ටික යම් කිසි කෙනෙක් දැනගත්තොත් මෙපමණකින්ම නිදස්සු ආර්ය වූ කලකිරීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව දන්නවා. නිදස්සු ආර්ය වූ සසර කලකිරීම පිණිස බ්‍රහ්මචර්යාව යා දන්නවා. යන ගණේට යනවා. එතකොට ඔය මම තව පරයයකින් කිව්වේ මම විස්තර කරන්න ඉස්සෙල්ලා පෙන්වුවොත් පුරාණ කර්ම කියලා කිව්වේ දුක්ඛ සත්‍යයට. නව කර්ම කියලා කිව්වේ සමුදය සත්‍යයට. කම්ම නිරෝධය කියලා කිව්වේ නිරෝධ සත්‍යයට. කම්ම නිරෝධ ගමනේ පටිපදා කියලා කිව්වේ මාර්ග සත්‍යයට. මෙතන චතුරාර්ය සත්‍යයම තව පරයයකින් තියෙන්නේ. වෙනත් ක්‍රමයකින්. දැන් අපි බලමු පුරාණ කර්ම ටික මොනවද? නව කර්ම ටික මොනවද කියලා අපේ ජීවිතෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා චක්කුම් බික්ඛවේ පුරාණ කම්මං කියලා. ඇහැ පුරාණ කර්මයයි කියලා. පින්තුනි මේ එහි අද අපිට කරන්න යමක් නැහැ. එහි දෝෂයක් නැහැ. හැබැයි අපි දන්නා වූ ඇහක් සිහි කරගන්න එපා. ඇහැ උපන්නොත් ඇහි ලක්ෂණය තමයි රූපයක් පෙනෙනවා. කන හැදුනොත් කන උපන්නොත් කනේ ලක්ෂණය තමයි සද්දයක් ඇහෙනවා. නාසය උපන්නොත් දිව උපන්නොත් කය උපන්නොත් ධර්ම සිත උපන්නොත් ධර්මාරමණ ගන්ධ දැනෙනවා රස දැනෙනවා කයට දැනෙන සීතු උෂ්ණ දැනෙනවා සිතට අරමුණු දැනෙනවා දැන් ඇහැට රූපයක් පෙනෙනවා කියන ටික ගන්න ඇහැට රූපයක් පෙනෙනකොට මේ ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන ඇහැ නිසායි රූපය විද්‍යමාන. මං හැමදාම මතක් කරලා තියනවා රූපවල නාම ධර්මවල නෙමෙයි හොඳට මතක තබා ගන්න රූපවල කර්මෙන් හටගත්තා වූ රූපයන්ගේ කර්මෙන් හටගත්තා වූ රූපයන්ගේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා හඳුන ගන්න. ඒ තමයි එයා හැම වෙලෙම ඉන්ද්‍රිය කෘත්‍ය කරනවා. ප්‍රධානයි. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය ප්‍රධානයි. ඒ කියන්නේ දර්ශන කෘත්‍යයේදී යමක් බැලීමේදී බලනවා කියන සිද්ධියේ සම්පූර්ණ බලය දරන්නේ කවුද? ඇහැ. සවන කෘත්‍යයේදී යමක් අසනකොට අසන දේ තුල සම්පූර්ණ බලය දරන්නේ කවුද? කන. ආග්‍රහණයේදී සම්පූර්ණ බලය දරන්නේ ප්‍රදාන වෙන්නේ නාසය. සායන කෘත්‍යයේදී සම්පූර්ණ අධිපතිකම කරන්නේ දිව. පුසන කෘත්‍යයේදී සම්පූර්ණම අධිපතිකම කරන්නේ කය. විජානන වෘත්තියේදී සම්පූර්ණ අධිපතිකම කරන්නේ මන. එහෙනම් මනේ ඉන්ද්‍රිය කියලා. රූපවලද හඳුනගන්න ප්‍රධාන ලක්ෂණයක් ඉන්ද්‍රිය කෘත්‍ය කරන හැම රූපයක්ම කර්මජයි කර්මජ රූප ඔක්කොම හැබැයි ඉන්ද්‍රිය කර කෘත්‍ය නම් කරන්නේ එතකොට දැන් මෙතනදී පුරාණ කර්මය හඳුනා ගන්න පුළුවන් පුරාණ කර්මයේ ලක්ෂණය තමයි දිත්තේ දිත්තමත්තං පෙනෙන දේ පෙනීමක් විතරයි දැන් අපි අපේ ජීවිතයෙන් මේ අරමුණ බලමු ඇස් ඉදිරි පිටට යම් රූපයක් පෙවුනොත් ඇස් ඉදිරි පිටට එන රූපය අරඹයා තමන්ගේ කිසිම දැනීමේ සම්බන්ධයක් නැතුව අපි කියමු අවුරුද්දක මාස 6 7ක පුංචි දරුවෙකුට ඇහැට යමක් පෙවුනොත් පෙනෙනවනේ පෙනෙන දේ අරඹය හොඳට හෝ නරකට මනස තුල කිසිම දෙයක් ගොඩ නැගෙන්නේ නැහැ ගොඩ නැගිලා නැහැ පෙනෙනවා අන්න ඒ වගේ ඇස් ඉදිරිපිට යම් වස්තුවක් හම්බ වුණාම නිල් පාට හෝ රතු පාට හෝ කහ පාට හෝ නැත්නම් හැඩතල පෙනෙනකම රූපයක් පෙනී මාත්‍රයම ගත්තාම මේ පුරාණ කර්මයේ පැත්ත ඊට පස්සේ මේ පෙනෙන රූපය අරබයා වෙන්න කිසිදු ගතියක් අයිති නැහැ පෙනෙනවා කියන සිද්ධිය විතරමයි. ඒ විදිහටම සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මාරම්මන කියන ආයතන හයම. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. පෙනෙන දේ අරඹයා මොනවා හෝ යමක් ඕගොල්ලෝ හිතුවොත් හෝ කළොත් හෝ කිව්වොත් මේ හිතන කියන කරන හැම දෙයක්ම නව කර්මයි. පෙනෙන දේ ආරම්භය කුමනම හරි දෙයක් හිතුවොත් කිව්වොත් කළොත් ඒ කියන කරන දේ මොන මොකද්ද? නව කර්ම. දැන් එතකොට ගොඩ යන්න තැනක් තියෙයිද අපිට? පෙනෙන දේ ගත්ත දුක්ඛ සත්‍ය පෙනෙන දේ හැරබෑ හිතින් කියින් කිරින් කළු සමුදය සත්‍ය ඇති වෙලා නැවත දුක් ඇති කරන අන්තය ගොඩ නැගිලා නව කර්ම ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ නව කර්ම කියලා කියන්නේ මොනවද? ඊතරෙහි කාය කම්මං වචී කම්මං මනෝ කම්මං කායෙන් සිතෙන් කයෙන් වචනයෙන් හිතයිනම් කියයිනම් කරයිනම් මෙන්න මේක නව කර්ම දැන් යමක් පෙනෙනවා පෙනෙන දෙයට හිතනවා කියන තැන අන්ත දෙකක් ගංගාවක් ගත්තොත් මැදින් ජලය ගලාගෙන යනවා එතර ඉවුර සහ මෙතර ඉවුර මේ ඉවුරු දෙකක් හොඳට මතක තියාගන්න ගංගාවක මැද ජලය අපි එක ඉවුරක ඉන්නවා. අපි ඉන්නේ ඉවුරට කියනවා මොකද්ද? අපි ඉන්න නිසා මෙතර කියලා. ඒ ඉවුරට එහා පැත්තේ පෙනෙන ඉවුර මොකද්ද? එතර. මේ ඉවුරු දෙක දෙකක්ම නේද? මෙතර ඉවුර උඩ ඉඳගෙන එතරේ උරදිහා බලාගෙන මම මොනවා හිතුවත් කිව්වත් කළත් හිතන කියන කරන දේ পায় ගහලා තියෙන මෙතරේ උර මිසක එතරේ උරට අයිතිද මම හිතන කියන කරන දේ මම හිතනවා එතරේ උරට අයිති කියලා. නමුත් ගඟ මැද ජලය මට ස්පර්ශ කරන්න බැහැ කවදාවත් එතරේ උර. ස්පර්ශ වෙන්නේ නැහැ මට කවදාවත් එතරේ උර. නමුත් මනෝමය මෙතර ඉවුරේ ඉඳගෙන ඊතර ඉවුර ගැන හරි ලස්සන ගස් ටිකක්නේ හරි ලස්සන කඳු වැටිනේ හරි මොහොඳ බිමක්නේ මොන විදියට හරි මම හිතුවොත් කිව්වොත් කළොත් මගේම සංකල්පයක් මත මගේ මනස තුල ගොඩ නැගිච්ච අදහස් ටිකක් මත හිතලා හිතනවා කියනවා කරනවා ඒක මා තුලම අහටගෙන නැති වෙනවා නමුත් මම හිතන්නේ ඊතරේ උර ගැන හිතුවේ කිව්වේ කෙරුවේ කියලා. මෙතර ඉන්න මට ඊතරේ උර ගැන සංයෝජනයක් ඇති වෙනවා. මනසින් බැඳීමක් ඇති වෙලා කයින් චුට්ටක්වත් බැඳිලා නැහැ. බැඳෙන්න ඉඩත් නැහැ. හිතේ තියෙන චූටි මේ වැරද්ද ලැබුණා නම් හිතෙනුයි කයනුයි දෙකින්ම මම ඊතරේ උර එක බැඳුන් නැතුව ඉන්නේ. නමුත් මෙතර ඉවුර ඉඳගෙන හිතන්නේත් ඊතරිවුර කියන එක අරමු එල්බගෙන දිත්තේ දිත්ත මත්තම් පෙනීම පෙනීමක් විතරයි. ඒකෙන් කියන්නේ ඊතරිවුරෙන් මට කිසිම වෙලාවක සැප ලබන්න බෑ. මට දුක ලබන්නත් බෑ. සැපක් දුක කිසිම දෙයක් ලබන්න බෑ. ඊතරිවුරෙන් දැන් මම පිහිටලා ඉන්නේ මෙතරිවුරේ නේද? මගේ ඇඟේ හැපෙනවා නම් හැපෙන්නේ මෙතරි උරේ තියෙන පස් කැටයක් ගල් කැටයක් විනා එතරි උරේ යමක් ඇඟේ හැපෙන්න පුළුවන්ද මට එතරි උර දිහා බලාගෙන මමම හිතලා දුම්නසක් ඇති වෙයි මිසක බාහිර රූපේ එතරි උරේ කිසිවක් නිසා මගේ මනසේ දුම්නසක් ඇති වෙන්න පුළුවන්ද මගේම හිතින් කීන් කිරීම මත මම දුක් විඳිනවා මෙතරි උරින්දගෙන මිසක මං කියන එක තේරෙනවද එතර යූරේ ආරම්භය මොනම විදිහකටවත් මට දුකක් ලැබෙයිද කියන එක හිතන්න නෑ නේද නමුත් මෙතර යූරේ ඉඳගෙන හිතින් කීන් කිරින් කළා කයින් බැඳුමක් නැතුව ඉන්නේ නමුත් මම හිතෙන් බැඳෙනවා නම් මම හිතන්නේ ඈත තියෙන දේටයි ඈත තියෙන දේ ගැනයි මට දුක එන්නේ ඈත එතරියුරේ ඉන්න කෙනා මහා නරක කෙනෙක් කියලා මට දුක එනවනම් එතරියුරේ ඉන්න කෙනා හොඳ කෙනෙක් කියලා මට සැප එනවනම් මගේ ඇස් ඉදිරි පිටට එතරියුර පෙනී මාත්‍රයක් විතරයි එතන හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් කියන ටිකත් මම්ම හිතලා මෙතරියුරේ තුලම ඉඳලා මගේ මනස තුලම හදාගත්ත සංකල්පමයක් නෙවෙයිද එතකොට හොඳටම බලන්න මම හිතන කියන කරන දේ පෙනී මාත්‍ර දිත්තේ දිත්තමත්තන් විතරයි ඊතරේ උර හිතන කියන කරන දේවල් මෙතරේ උරේ මම හිතන කියන කරන දේවල් පෙනී මාත්‍රයක් වූ අයිතියකුත් නැති බාහිර රූපෙට අයිතිය කියලා ගැට ගැහුවාම වෙන දේ මොකද්ද මගේ හිතින් කිරින් ටික රැඳෙනවා ඊතරි උර නිසා ඊතරි උර රැඳෙනවා මගේ හිතින් කියින් කිරින් නිසා පැත්තකට ගිහිල්ලා මම හිතපු දේ සිහි කළොත් පෙනෙන්නේ මට ඊතරි උර ඊතරි උර දකිනකොට මම හිතපු කියපු කරපු දේ සිහි වෙයි තේරෙනවද මේ කියන්නේ? ඕක හොඳට ජීවිතෙන් ඕගලන්ට අත්විඳින්න ගඟක යූරකට ගිහිල්ලා හොඳට හිතන්න. ඕන විදිහකට හිතන්න. ඕගලන්ට පෙනෙයි, පෙනෙන දේ ඇස් ඉදිරියට ආව පෙනී මාත්‍රයක් විතරයි. ඒ පෙනෙන අරමුණ කයෙන්වත් හිතෙන්වත් දුක දෙන්න මට ලං වෙලා නැහැ. කයෙන් දුක් විඳොත් මෙතර උර තියෙන කැට කැබලිත්තක් වැඩිම නිසාමයි දුක් විඳින්නේ. හිතෙන් දුක් විඳිනවා නම් ඊතර උර බලාගෙන මනසින් හිතපු විතරකයක් නිසා මෙතර ඉඳගෙනම දුක් විඳිනවා විතරයි. ඒ අරමුණ පෙනෙන දේ පිනේ මාත්‍රයක් විතරමයි. ඒ වගේ ඇස් ඉදිරි පිටට පෙනෙන මේ රූපය ගංගාවක ඊතර උර වගේ මේ අරබයා මම යමක් හිතයි නම් කට්ටිය බණ අහනවා කියලා හිතයි නම් මල් පොකුරු කියලා හිතයි නම් මල් පෝච්චි කියලා හිතයි නම් මේ හිතන ඔක්කොම මේ පෙනෙන දේ අරමුණු කරගෙන මමම හිතනවා මිසක හිතන එක මෙතරමයි. තමන් තුලම තමන් තුලම හිතන කියන කරන දේ තමන් තුලම ඉපදලා නිරුද්ධ වෙනවා. ඒක මෙතර ඉවුර නැත්තම් නව කර්ම ප්‍රශ්නේ තියෙන්නේ නව කර්ම රැස් වෙන එකේ දෝෂේ තියෙන්නේ කර්ම රැස් වෙන එකේ රහතන් වහන්සේලාටත් හිතන්න කියන්න කරන්න බැරි නෑ පුළුවන් නමුත් රහතන් වහන්සේලාට කර්ම රැස් වෙන්නේ නෑනේ දැන් හිතන්න කියන කරන එක දෝෂයක් වුණු ජීවත් වෙන්න බැහැනේ නේද? මේක නව කර්ම. නව කර්ම රැස්ුනේ කොහොමද? නව කර්ම නිරෝධයට යන්නේ කොහොමද කියන එකයි අවශ්‍ය වෙන්නේ. හිතුවොත් කිව්වොත් කළොත් හිතන කියන කරන පමණකින්ම කර්ම රැස් වෙලා දෝෂය ඇති වෙලා නම් එහෙනම් කාය හිත කය වචනය ක්‍රියාත්මක කරමින් නිවන් දකලා ඉන්න කෙනෙකුට බැරි වෙනවා කියන එක තේරෙනවද? අපි දැන් හොයාගන්න ඕනේ කර්ම නිරෝධය මොකද්ද කියලා. එහෙනම් කර්ම රැස් වෙන හැටි, කර්මය කියන එක මොකද්ද කියලා. හිතන කිය දැන් නව කර්ම කියනකොටම කර්ම රැස් වෙලා අපි හැබැයි යෝගේ ක්‍රමයක් තියෙනවා. කර්ම රැස් නොවන විදිහට කරන්නේ කොහොමද? කර්ම නිරෝධ වෙන්නේ කොහොමද කියන කාරණාව. කොහොමද කරන්නේ? අපි ගම් ඉවුරටම යන් ආපහු. ගඟේ මෙතර ඉවුර හිටගෙන අපි එතර ඉවුර දිහා බලනවා. දැන් එතර ඉවුර පේනවනේ. ඔන්න එතර ඉවුර. අපි එතරි උරාරභය මොන හරි දෙයක් හිතනකොට අපිට දකින්න පුළුවන් නම් එතරි උර ගැන හරි ලස්සන කඳු වැටි තියෙන්නේ හරි ලස්සන ගස් කොළන් ටිකක් තියෙන්නේ හරි ලස්සන කුරුළු ටිකක් ඉන්නවා කියලා ඊතර චිත්‍රය බලාගෙන මොනතර යමක් හිතුවත් හිතන හැම දෙයක්මත් හිතන මමත් ඉන්නේ මෙතරනේ මේ හිතන හැම දෙයක්ම අයිති මෙතරටයි කියලා දැක්කොත් මම හිතන දේ ඊතර පෙනෙන දෙයට ගැට ගැහුවේ නැත්තම් පෙනෙන දේ හිතන දෙයට සම්බන්ධ නොවුනොත් හිතන කියන කරන දෙයට සම්බන්ධ නොවුනොත් හිතන කියන කරන දේ පෙනෙන දෙයට සම්බන්ධ නොවුනොත් පෙනෙන දේ අරඹය මට හිතන්න පුළුවන් මට කියන්න පුළුවන් මට කරන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ පෙනෙන දේ අරඹය හිතන එක හෝ කියන එක හෝ කරන එක නෙමෙයි අවිද්‍යාව හා විද්‍යාව මතයි ප්‍රශ්නේ තියෙන්නේ. පෙනෙන දේ අරඹය හිතනකොට කියනකොට කරනකොට මම හිතද්දි කියද්දි කරද්දි පෙනෙන දේ හිතන කරන කියන දේ මිදිලා නේද කියලා දකින්න පුළුවන් ඒකම විද්‍යාව. පෙනෙනකොට පෙනෙන දේ අරඹය මම හිතනවා කියනවා කරනවා. නමුත් පෙනෙන දේ මම හිතන කියන කරන දේ පෙනෙන දේ මිදිලා නැහැ. පෙනෙන දේටයි හිතන්නේ කියන්නේ කරන්නේ කියලා හිතාගෙන කළොත් අවිද්‍යාව පත්‍ය සංඛාරා. පෙනෙන දේ දිත්තේ දිට්ඨමත්වං කියන්නේ පෙනෙන දේ දිත්තේ දිට්ඨමත්වං කියලා කියන්නේ දැකීම දැකීමක් පමණයි කියන්නේ. පෙනෙන දේට මට හිතින් කීන් කිරින් කිසිවක් කරන්න බෑ. ඒක පෙනීම පෙනීමක් විතරයි මම මොනවා හරි දෙයක් හිතුවොත් කිව්වොත් කළොත් මගේ හිතින්ම යමක් හිතලයි හිතන්නේ කියන්නේ කරන්නේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා මට ඒක තේරුණා මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියනවා යමෙක් හිතින් හිතලමයි හිතින් හිතන්නේත් වචන කතා කරන්නේත් කයින් කරන්න. එහෙනම් අපි කයින් හෝ වචනෙන් හෝ හිතින් හෝ තුනෙන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ හිතින්ම හිතලා මිසක රූපයක් කර්මය හිතින් කින් කිරින් කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාද මහණෙනි රූපය කර්මයක් කොට කියමින් රූපය නිසාම කෙනෙක් හිතනවා කියනවා කරනවා කියලා කියලා දේශනා කළා තියෙද නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ චේතනාව කර්මයක් කොට කියමින් එහෙනම් මම හිතන්න කියන්න කරන්න මට මුල් වෙලා තින්නේ මොකද්ද මගේම චේත පෙනෙන දෙයටයි මං හිතන්නේ කියන චේතනාව මුල් කාරණාව කරගෙනයි මම හිතන්නේ කියන්නේ කරන්නේ. ඕකම සම්මාදිටිය තිබුණ පෙනෙන දෙයට මට හිතන්න බෑ කියලා සම්මා සංකප්පයක් තිබුණොත් මට සම්මා දිට්ඨියක් තිබුණොත් මම හිතද්ද කියද්ද කරද්ද පෙනෙන දේ හිතද්ද කියද්ද කරද්ද පෙනෙන දේ හිතන කියන දේ මිදිලා කියලා තේරුණොත් මට කර්ම රැස් වෙන්නේ. අපි නිකමට ගම්මෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්මසිතක් ගම්මු අපි. කර්මසිතක් ඇති වෙන හැටි ගන්න. අපි කියමු කුසල කර්මසිතක් ගන්නවා. යස්මින් සමේ කාමවචර කුසල චිත්තං uppannō hoti සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික අසංකාරිකං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වාපනාරබ්බ හොඳට පෙන්වනවා. දැන් කර්මසිත තියෙන්නේ. මේ හිතන කියන කරන එක කර්ම වෙලා තියෙන මොකක් මුල් කරරව කරන්ද? මේ හිතන්නේ කියන්නේ කරන එක්ක රූපය හෝ අරමුණු කරගෙන, සද්දය හෝ අරමුණු කරගෙන, ගන්ධය හෝ අරමුණු කරගෙන, රසය හෝ අරමුණු කරගෙන. තේරෙනව නේද? පෙනෙන දේ පුරාණ කර්මයෙන් ඒක එක අන්තයක්. දැන් හිතන කියන කරන දේ නව කර්මයි. මේක දෙවනි අන්තය. මේ දෙන්න කවදාවත් එක් වෙන්නේ නැහැ. නමුත් මම හිතන කියන කරන දැන් මේ නව කර්ම හිතන කියන කරන දේ පුරාණ කර්මයට බැඳෝ. පෙනෙන දෙයට බැඳෝ. පුරාණ කර්මයේ පිහිට ලබාපු මේ හිතින් කියින් කිරීම පුරාණ කර්මය නිසා නැති වෙන්නේ. පුරාණ කර්මයෙන් ආපු දර්ශනය හිතන කියන කරන හින්දා නැති වෙන්නේ. ඒක තේරුම් නැත්නම් මං ආපහු කිව්වොත් මේ ඇහැට පෙනෙන රූපේ ස්වභාවය ඇහැට පෙනෙන රූපේ ස්වභාවය පෙනීම මාත්‍රයක්ම විතරයි මොන්නම විදර්ශනා වශයෙන්වත් හොඳ වශයෙන්වත් නරක වශයෙන්වත් හිතන කියන කරන කිසිම දෙයකට සම්බන්ධ නැහැමයි. මෙතන තියෙන රූපයක් වර්ණ සටහනක් කියලා හරි හිතනවා නම් ඒක තමයි පැත්තේ යථාර්ථය. නමුත් අපි කියමු දැන් පෙනෙන දේ රූපේ. මුකුත් නැ රූපයක්. ඇස් ඉදිරි පිටට පේනවා. ඒකාන්තයක්. දිත්තේ දිත්තමත් タン පෙනීම පෙනීමක් විතරයි. හිතෙන් කියින් කිරි මොකකටවත් අයිති නෑ යථාර්ථය. හිතන කියන කරන දේ දෙවනි අන්තේ නව කර්ම මම දැන් ඒ මේ අරමුණ අරබය හිතනව පොතක් කියලා. දැන් මම දැක්කොත් පෙනෙන දේ අරබය මම පොතක් කියලා හිතුවත් හිතන එක මා තුලමනේ. පොතක් කියන මගේ චේතනාව නිසාම මම්ම පොතක් කියලා හිතනවා. පොතක් ගැන කතා කරනවා පොත ගන්නවා කියලා කරනවා. මගේම චේතනාව නිසායි මම මේ හිතින් කියින් කිරින් කරන්නේ එහෙම කරද්දිත් පෙනෙන දේ මේ හිතින් කියින් කිරින් වලින් මිදිලා කියන සිද්ධිය දැක්කොත් මේ දෙන්න එකට ගැට ගැහෙන්නේ නමුත් පෙනෙන අරමුණ වෙනම මම හිතනවා පොතක් කියලා පොත කියලා මම්ම හිතලයි හිතන්නේ කියන එක දන්නේ නැත්නම් අවිද්‍යාව පත්‍ය සංඛාරා මේ සංඛාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් හොඳට මතක තියාගන්න සංඛාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වුණුතුනේ කර්ම වෙන්නේ කියන එක හොඳට මතක තියාගන්න. හිතන කියන කරන කම මත කර්ම පැනෙන්නේ නැහැ. පෙනෙන දේ වෙනම සිද්ධියක් හිතන කියන කරන එක වෙනම සිද්ධියක්. මේ හිතින් කීින් කිරීමට අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වුණොත් අවිද්‍යාව කියනක ප්‍රත්‍ය වුණොත් මොකද්ද අවිද්‍යාව? පෙනෙන දේ පෙනීමක් විතරයි හිතන කියන කරන දෙයට අයිති නෑ. හිතනවා කියනවා කරනවා කියන දේ මනස තුලමයි හටගන්නේ. ඒක පෙනෙන එකට අයිති නෑ. කියලා මේ ඌ දේ ඌ විදිහට දැක්කේ නැත්තම් මේ හිතන කියන කරන දේ මේ රූපෙට බඳිනවා මම. මේ රූපය පොත කියන අදහස මේ රූපෙට බඳිනවා. එතකොට වෙන දේ තමයි පෙනෙන දේ හිතන කියන කරන කම නිසා රැඳෙනවා හිතන කියන කරන දේ පෙනෙන කම නිසා රැඳෙනවා මට කර්ම නිරෝධයට යන්නෙත් නැහැ විපාකේ නිරෝධයට යන්නෙත් නැහැ පුරාණ කර්මෙන් හටගත් විපාක ඇහැට පෙනුණු දේ නැති වෙනවා කියලා පේන්නෙත් නැහැ හිතපු කියපු කරපු දේ නැති වෙනවා කියලා පේන්නෙත් නැහැ දුකත් ඉතුරුයි දුක්ඛ සමුදයත් ඉතුරුයි මට. ඇයි මම පොත කියලා හිතුවොත් කිව්වොත් කළොත් ඒක මේ පෙනෙන රූපයට ගැට ගැහුවොත් පෙනෙන දේ හිතන කියන කරන දෙයට ගැට ගැහුවොත් පෙනෙන දේ රැඳිලා තියෙනවා හිතන කියන කරන දේ බලෙන් හිතන කියන කරන දේ රැඳිලා තියෙනවා පෙනෙන දේ බලෙන් ඕගලන්ට මේ රූපේ ඕන්නේ පොත කියන නම සිහි වුණොත් දැන් මේ සටහන පෙනේ නමක් මුකුත්ම නැහැ මේ සටහන දැක්කොත් පොත කියලා හිතේ. දැන් රූපය නිසා ඔයගොල්ලන්ගේ හිතපු එක රැඳිලා. හිතපු එක නිසා පෙනුණු රූපය රැඳිලා. දැන් පොල් කියලා හිතුවොත් gediyak පෙනේ නේද? මොකද ඒ වෙලා තියෙන්නේ? ඇහැට පෙනුණු රූපය මොකද හිතනවා කියන එක පෙනෙන දෙයට අයිති නැහැ කියන අපිට සාක්ෂියක්. දැන් මේ පෙනෙන දේ අරබය මට පොත කියලා හිතන්න පුළුවන්. තව කෙනෙක් තව භාෂාවකින් බුක් කියලා හිතන්න පුළුවන්. තව කෙනෙක් තව භාෂාවකින් හිතන්න පුළුවන්. පෙනෙන දේ හිතන දේ එකක් නම් හිතීමේ වෙනස්කමක් තිබුණේ. පෙනීම එකක් තුළ හිතීම වෙනස්කමක් උනේ ඇයි? තේරෙනවද කියන්නේ? එතකොට පෙනෙනවා එකාන්තයක් පෙනෙන දෙයට හිතුවොත් කිව්වොත් කළොත් ඒක කර්ම හැබැයි මේ කර්මයට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් අවිද්‍යා පත්‍ය සංකර අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සිතින් කින් කිරින් ටිකේ දෝෂේ තියෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පෙනෙන දෙයට අයිති නැහැ කියනක නොදන්නා කමෙන් පෙනෙන දෙයට හිතුවොත් කිව්වොත් කළොත් කර්ම රැස් වෙනවාමයි. තව පැත්තකින් ගත්තොත් පෙනෙන දෙයට කියනවා විපාක නාම රූප දෙක කියලා. ඇහැයි රූපයයි දෙක රූපේ. විඥානයේ ඊට අනුගතව පැවතුනහම ඒ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හට ගන්නවා. සිතක කෘත්‍යයක් නැහැ පෙනෙනවා කියන තැනක නාම රූප දෙකක් තියෙන මේ විඥානයේ පස සංපයුක්තයි කියලා ටිකක් ගැඹුරුයි නාම රූප දෙක ඇති කරලා තියෙන්නේ විපා පෙනෙන තැනට කියනවා විපාක නාම රූප දෙක කියලා මම හිතන කියන කරන දෙයට කියනවා විඥානය කියලා පොතක් කියලා හිතුවොත් හිතන එක දැනගන්නවා පොතක් කියලා කිව්වොත් කියූප එක දැනගන්න පුළුවන් පොතක් ගන්නවා කියලා කළොත් කරූප එක දැනගන්න පුළුවන් මේ හිතන කියන කරන දෙයට කියනවා විඥානය කියලා. මේ හිතන එක මේ සිත තමන්ගේ සිත මේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් කර්ම රැස් වෙනවාමයි. රූපයට වේදනාවට සංඥාවට සංඛාරයට කියන විඥාන ටිතියක් කියලා. පොත කියන මගේ සිත අදහස පොත කියන අදහස උපද්දපු මේ සිතට නතර වෙන්න තැනක් තමයි රූපේ. මේ රූපය මේ පොත කියන අදහස මේ රූපෙට හෝ බැස ගන්න පුළුවන්. එහෙම වුණොත් විඥාණය රූපෙට බැසගත්තොත් මේ රූපේ පොත වගේ පෙනේ. එහෙම නැත්තම් පොත කියන එක වේදනාවට බැසගත්තොත් පොත දකින්න කොටයි මේ වේදනාව ඇති වෙන්නේ කියන නුවණක් නෑ මෝඩකමක් ඒ. මේ විඥානේ සංඥාවට බැඳුත් මේ පොතේ හැඩෙයි කියලා අදහසක් ඒ. මේ විඥානේ සංඛාරයට බැඳුත් මේ පොත ගැනයි දැනගන්නේ කියන අදහසක් ඒ. මේ දැනගත්තේ පොත ගැනයි කියන අදහසක් ඒ. ඒකයි අනාථපිණ්ඩුකෝවාද සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ අනේපිඩි සිටුමාට දේශනා කරන්නේ ගැහැවිය ඔබගේ සිතට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා රූපය ඇසුරු වෙන්න දෙන්න එපා චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා චක්කු සම්පස්සේ ඇසුරු වෙන්න දෙන්න එපා චක්කු සම්පස්යෙන් උපන යම් වේදනාවක් වේ නම් හේ ඇසුරු වෙන්න දෙන්න එපා කියලා ඒ කිව්වේ මෙතර ඉවුරට කිව්වා එතර ඉවුර ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. ඔබගේ සිත කියලා කිව්වේ මෙතර ඉවුරට. මේ හිතින් කියින් කිරින් ටිකට. මම හිතන කියන කරන දේවල් ඇහැ මුල් කාරණාව කරගෙන මේ පෙනෙන පැත්තට ගැට ගහන්න එපා, බඳින්න එපා, බැසගන්න දෙන්න එපා කියලායි කිව්වේ. මේ විඥාණයට පෙනෙන නාම රූප දෙකේ පිහිට ලබන්න දෙන්න එපා කියලායි පෙන්වන්නේ. පෙනෙන නාම රූප දෙක නිසා විඥානය විඥාන නිසා නාම රූප නාම රූප නිසා සලආයතන සලආයතන නිසා පස්ස වේදනා කියලා මේ පරිච්ඡම්පති කරගෙනවා අනිත් පැත්තට. එතකොට ශබ්දයත් එහෙමයි සද්දය කියන්නේ ඊතරියුර. සද්දය ආරම්භය මොනවාම හර්ධයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඊතරියුර. තමන් හිතන කියන කරන දේට මේ විපාක නාම රූප දෙක ගැට ගැහෙන්න දෙන්න එපා කියන එකයි. මේ විඥාණයට සිතට ඒ කියන්නේ ඕගොල්ලෝ හැමෝටම අපි හැමෝටම හිතන්න කියන්න කරන්න පුළුවන් ටිකට කියනවා විඥානේ සිත කියලා. අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් ඕක තමයි කර්මසිත කියලා කියන්නේ. කර්මසිත කියලා කියන්නේ. ඔය විඥාණය පෙනෙන නාම රූප දෙක බලාගෙන පෙනෙන පැත්ත බලාගෙන හිතුවොත් කිව්වොත් කළොත් කර්මමයි. පෙනෙන දේ නිසා හිතන්න කියන්න කරන්න පුළුවන් සිත් උපදින්න පුළුවන්. හැබැයි උපදින සිත අපෝ පෙනෙන දෙයට අයිති වෙන්න බෑ. ඇහෙන දේ ආරම්භය ඇහෙන දේ ආරම්භය හිතෙන්න පුළුවන්. හිතෙන දේ ඇහෙන දේට බඳින්න එපා. මං කෙටියෙන් කියන දේ ඕගලන්ට තේරෙනවද? මේ ආයතන ටික නිසා පෙනීම ඇහිම නිසා හිතන්න කියන්න කරන්න පුළුවන්කම් ආවොත් හිතන්න කියන්න කරන්න පුළුවන් ටික ආපහු ආයතන ටිකට බඳින්න එපා. තමන්ගේ මනස සිත ස්පර්ශ ආයතන 6 නිසාම උපදිනවා. නමුත් ස්පර්ශ ආයතන 6ට ආපහු බැසගන්නේ ලෝකේ කියලා කියන්නේ ලෝකේ කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරනවා. රූපය, සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය ධර්මාරම්මන කියන්නේ මෙන්න මේ බාහිර ආයතන ටික පරිහරණය කරන තැනටයි ලෝකය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් ඇහැ ඇසුරු නොකරයි නම් රූපය කන ඇසුරු නොකරයි නම් නාසය ඇසුරු නොකරයි නම් දිව ඇසුරු නොකරයි නම් කය ඇසුරු නොකරයි නම් මනස ඇසුරු නොකරයි නම් එයා ලෝකෙට අයිති නෑ ලෝකෙකින් එයාව පණවන්න බෑ මේ ස්පර්ශ ආයතන 6 ලෝකේ කාම ලෝකේ කියන්න පුළුවන් රූප ලෝකේ කියන්න පුළුවන් අරූප ලෝකේ කියන්න පුළුවන් නමුත් මේ ස්පර්ශ ආයතන 6 යම් කිසි කෙනෙක් පරිහරණය නොකළොත් මේ ස්පර්ශ ආයතන 6 මිදිලන අනුපාදා පරිනිර්වාණය මේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදිලා නම් ඒ විමුක්ති මනස ඒ විමුක්ති මනස හඳුන්වන්න බෑ ලෝකෙ කිසිම දෙයකින් දෙවියෙක් කියන්නත් බෑ බ්‍රහ්මයෙක් කියන්නත් බෑ මිනිසෙක් කියන්නත් බෑ තිරිසනෙක් කියන්නත් බෑ ඒකයි කම්ම නිරෝධය කියලා කියන්නේ මොකක්ද හොඳට බලන්න ඊගාවට කම්ම නිරෝධය කියලා කියන්නේ මොකද්ද? කාය කම්මස්ස වචී කම්මස්ස මනෝ කම්මස්ස නිරෝධ විමුක්තිම් පුසති. හොඳ උත්තරයක් හම්බෙනවා. කාය කම්ම වචී කම්ම මනෝ කර්මයාගේ නිරෝධයෙන් විමුක්තිය ස්පර්ශ කරයි නම් එයා. මෙන්න මේකට කර්ම නිරෝධය කිව්වේ. විමුක්තිය කියන්නේ මොකක්ද? විමුක්ති තුනක් තියෙනවා. විමුක්ති ගොඩාක් තියෙනවා. නමුත් ආර්ය විමුක්තිය කියලා කියන්නේ මේ ශාසනයට අයිති විමුක්තිය කියලා කියන්නේ අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියලා චේතෝ විමුක්ති තුනක් තියෙනවා. ආර්ය විමුක්තිය සහ අනාර්ය විමුක්තිය කියලා විමුක්තිය බෙදනවා. ආර්ය විමුක්තිය කියලා කියන්නේ අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියන මෙන්න මේ තුන් විමුක්තියට මේ හිතින් කියින් කිරින් නොකොලොත් එයාට හම් වෙනව මොකද්ද අනිමිත්ත ශුන්්‍යත අප්පනිත කියන මේ විමුක්තිය ස්පර්ශ කරන්න පුළුවන් හොඳයි පෙනෙන දේ ගමු අපේ ඇත්තටම අර මම එදා උපමාවක් කළේ ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් අඳිනවා. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තිය සත්‍ය පුද්ගලයේද නැහැ. අපිම කඩෙන් පාට ටිකක් ගෙනල්ලා පින්සල් ගෙනල්ලා චිත්‍රයක් අඳිනවා. චිත්‍ර කෙනෙක්ද? නැහැ. ඒ චිත්‍රයේ තියෙන හැඩේ දකිනකොට අපිට මිනිස්සෙක් කියන අදහස එනවා. දැන් මිනිස්සයා කියන අදහසින් අපි මේ චිත්‍ර දිහා බැලුවොත් මට gadol වල සිමෙන්ති පේන්නේ නැහැ චිත්‍ර පේන්නේ නැහැ මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් පේන්නේ හොඳට බලන්න ගඩොල් වල සිමෙන්ති පුද්ගලයේ සත්වයක් නෙවෙයි නම් චිත්‍රයේ පුද්ගලයේ සත්වයක් නෙමෙයි නම් ඒ හැඩේ දකිනකොටම කෙනෙක් කියන එක තමන්ගේ මනසට නේද සිහි වෙලා තියෙන්නේ තමන්ගේ මනසට සිහි වෙලා තියෙන්නේ අපි මෙහෙම කිව්වොත් ගඩොල් වැලි සිමෙන්ති සහ පෙනෙන චිත්‍රය පුරාණ කර්මය නම් කෙනෙක් කියලා පුද්ගලයෙක් කියලා හිතෙන ගතිය නව කර්මණං. දැන් මගේ හිතේ තියෙන මේ කෙනෙක් පුද්ගලයෙක් කියනකම මෙතර ඉවුරේ තියෙන දේ ඊතර ඉවුරට බැන්දොත් කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතෙන ගතිය මම අර gadul වල සිමෙන්තියෙන් කළ චිත්‍රයේ පැත්තට ගැට ගැහුවොත් මට චිත්‍රේ පේන්නේ නැහැ gadul වල පේන්නේ නැහැ කෙනෙක් කියලායි පේන්නේ. ඒ වගේ ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ තාප්පේ වගේ කෙස්ලොම් නියදත් හම්මස් නහරෙන් කළ මේ බිත්ති ඇසුරු කරගෙන පවතින මේ හැඩේ දකිනකොට කෙනෙක් කියන අදහස එනවා. මගේ මේ කෙනා කියන අදහස මේ රූපෙට පතිත වුනහම මට මේ රූපේ කෙස්ලොම් නියදත් හම්මස් පෙනෙන්නේ නැහැ. හැඩසටහන් පේන්නේ නැහැ කෙනෙක් වයි පේන්නේ. දැන් සත්ව පුද්ගලය අපිට හම්බ වෙලා. අසුඤ්ඤයි සත්ව පුද්ගල භාවය. දැන් කොහොමද අපි ශුන්්‍යතාවේ ස්පර්ශ කරන්නේ? කම්ම නිරෝධයෙන් ශුන්්‍යතාවේ ස්පර්ශ කරන්න පුළුවන්. gadol වල සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට අපි දැක්කා හොඳට gadol වැලි සිමෙන්ති චිත්‍රය. කෙනෙක් කියලා මට නේද හිතෙන්නේ. පෙනෙන දේ පෙනීමක් විතරයි. ඒ පෙනෙන දේ කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම මාතුල නේද යෙදিলা තියෙන්නේ. මේක මනෝ කර්මයක් නේද කියලා හඳුනගත්තොත්. ඕගලන්ට බලන්න බාහිරයේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය ධර්මතාවයක් හම්බ වෙන්නේ නැද්ද කියලා. අපි කියමු මේ පෙනෙන දේ දිත්තේ දිත්ත මතම් පෙනීමක් විතරයි. පෙනෙන දේ අරඹය හිතන්න කියන්න කරන්න බෑ. හිතනව නම් කියනව නම් කරනව නම් මේ හැම දෙයක්ම මනස පිළිබඳ වූවක්මයි කියලා නුවණක් ආවා. මොකද පෙනෙන දේ අරඹය එක එක කෙනාට එක එක විදිහට හිතන්න පුළුවන්. නේද? එක එක විදිහට හිතන්න පුළුවන් කියන්නේ හිතන දේ පෙනෙන දේ මිදිලා හින්දායි. අපි හිතන කියන කරන දේ අපේ මනස පිළිබඳවයි කියලා දැක්කොත් පෙනෙන රූප ආයතනයේ පැත්තේ බලන්න අපිට නිමිති නැති වෙයි. අනිමිත්තයි. පෙනෙන රූප ආයතනයේ පැත්තේ සත්ව පුද්ගල ආත්ම කිසිවක් හම්බ වෙන්නේ නැති වෙයි. ශුන්‍යයි. පෙනෙන රූප ආයතනය ඇතුළේ ප්‍රාර්ථනා කරන කිසිම ද්‍රව්‍යයක් හම්බෙන්නේ නැති අප්පනේතයි. මේ ස්පර්ශ ආයතන හයේ ශුන්්‍යතාවය ස්පර්ශ කරන්න පුළුවන් ඕගලන්ට. මේ හිතන කියන කරන දේ මේ ස්පර්ශ ආයතන හයට බැඳෙන්නේ නැත්තම් හිතන කියන කරන දේ ස්පර්ශ ආයතන හයට බැඳේ නැත්නම් ස්පර්ශ ආයතන හය ඇති ශුන්්‍යතාවය අනිමිත්ත බව අපනිහිත බව අනිමිත්ත බව මොකේද අපනිහිත බව මොකේද ශුන්්‍යතාවයේ මොකේද ස්පර්ශ ආයතන හය ශුන්‍යෝගාමී මේ ස්පර්ශ ආයතන හයේ මේ ශුන්්‍යතාවය ලෝකයයි ශුන්‍ය ලෝකය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයට මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ ශුන්්‍යතාවය අත්විඳින්න පුළුවන් හිතන කියන කරන දේ තමන්ගේ මේ ස්පර්ශ ආයතන හයට ගැට ගැහුවේ නැත්තම් බැඳෙන්නේ නැත්තම් ඒකයි කාය කම්මස වචී කම්මස මනෝ කම්මස නිරෝධා විමුක්තිං පුසති විමුක්ති ස්පර්ශ කරනවා එයා නව කර්ම දැක් පුරාණ කර්ම දැක්කා මේ අරබියා හිතන කියන කරන දේ පෙනෙන දෙයට හිතන කියන කරන දේ කර්ම නව කර්ම කියලා දැක්කා. හිතන කියන කරන දේ පෙනෙන දෙයට ගැට නොගහ පෙනෙන ටික පෙනෙන පෙනෙන පැත්ත අනිමිත් ශුන්්‍යත අපනහිත කියන ශුන්්‍යතාවයෙන් දැකලා හිතන කියන කරන දේ මේ පැත්තයි කියලා දැක්කොත් මේකයි කර්ම නිරෝධය කියලා දැක්කනම් අය මේ වරිවට්ටංගෝ මග්ගෝ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපද දැන් සම්මා දිට්ඨිය ගන්න කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙන් එයා මේ මාර්ගය හැටියට සම්මා දිට්ඨියට හැටියට කරන්නේ මොකද්ද පුරාණ කර්මයට නව කර්ම ගැට ගැහෙන්නේ නැති විදිහට කටයුතු කරනවා ඒ දර්ශනය ගන්න අමාරු නම් ඕක පුරවන්න තමයි සතිපට්ඨානේ තියෙන්නේ හරි මම ඒක එතෙන්ට කියලා දෙන්නම්. නමුත් ඉස්සෙල්ලාම අනුමානෙට මං කියන්න හදන මේ කතාව මොකද කියන එක තේරෙනවද? මට තේරෙන්නේ නැහැ. නමුත් එක දෙයක් මට තේරෙන්නේ. ස්පර්ශ ආයතන 6 පරිහරණය කරමින් ස්පර්ශ ආයතන 6 පරිහරණය කරමින් දුකෙන් මිදෙන්නේ දුක සමුදයෙන් මිදෙන්නෙත් නැහැ. ස්පර්ශ ආයතන හයමයි දුක. ස්පර්ශ ආයතන හය ඇතුලේ යමෙක් ඉන්නෝ නම් එයා දුක ඇතුලේ ඉන්නවා. ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙච්ච බවක් තියෙන එයා දුක් සමුදයක ඉන්නවා. යම් කිසි කෙනෙක් මේ ස්පර්ශ ආයතන හයෙන් වෙන් වුණේ නම් එයා දුකින් මිදිච්ච කෙනෙක්. රහතන් වහන්සේ නමක් හැටියට මම දකින්නේ මේ ස්පර්ශ ආයතන හයයම ජීවත් වෙන ස්පර්ශ ආයතන හය මිදිලා ස්පර්ශ ආයතන හය පරිහරණය කරන්නෙම නැහැ. ඇස් ඉදිරි පිටට රූපේයි මහා පර්වතයක් හුළඟින් හෙල්ලෙන්නේ නැහැ වගේ. පෙනෙන අරමුණෙන් ඒ ජීවිතය හොල්ලන්නවත් බෑ. ඒ පෙනෙන දේ විතරයි. පෙනෙන දේ විතරයි. කන ඉදිරි පිටට සද්දේයි ඒ ඇහෙන සද්දෙන් ඒ ජීවිතය හොල්ලන්නවත් බෑ. හොඳට මතක තබා ගන්න. ඇස් ඉදිරි පිටට ආවේ රූපයක් විතරයි. මොන විදියටද හොල්ලන්න පුළුවන්කම කියන එක අපිට හම්බුනේ ඒ රූපය ඇත්ත නොදන්නා කම නිසා අපේ මනසේ ඇතිවෙන ගති මතයි. කෙනෙක්ව ඒ රූපය අරඹය කැමැත්තෙන් හොල්ලන්න පුළුවන්. කෙනෙක්ව අකමැත්තෙන් හොල්ලන්න පුළුවන්. කෙනෙක්ව මෝඩකමින් හොල්ලන්න පුළුවන්. කැමැත්ත අකමැත්ත මෝඩකම කියන ගති ටික රූපෙන් ආවේ නැහැ. අවිද්‍යාවෙන් හටගත්ත මගේ විතර්ක එක්කයි ඒ ටික තිබුණේ. කෙනෙකුට අවිද්‍යාව නිරෝධ නම් කැමැත්ත අකමැත්ත මෝහය කියන ධර්මතා තුන මනසේ දෙන්නේ කම්ම නිරෝධ ගාමනේ පටිපදාවේදී පෙන්වන්නේ තමන් හිතන කියන කරන දේ පෙනෙන රූපෙට බඳින්න එපා පෙනෙන සද්දෙට ඇහෙන සද්දෙට දැනෙන ගඳ සුවඳට, දැනෙන රසට, දැනෙන ස්පර්ශයට සිතින් ධර්මාරම්මණයට ගැට ගන්න එපා. ඔගලන්ට ඕනේ නම් ගිහිල්ලා බලන්න මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පෙන්නනවා රූපය නොඉක්මවා පවතින මනස මෝඩයි. සද්දය නොඉක්මවා පවතින මනස මෝහයි. ගන්ධය නොඉක්මවා පවතින මේ මේ මනසනේ උපේක්ෂාව. සැපයේ ලෝභය තියනවා කියන එක තේරෙනවා. සැපසහගත අරමුණේ ලෝභය ඇති වෙනවා. දුක්සහගත අරමුණේ පටිඝය ඇති වෙනවා ලෝකෙට. උපේක්ෂාවේ මෝහයි. පෙන්නනවා මෝහ සහගත උපේක්ෂාව හඳුනගන්නේ කොහොමද? ඇහැ පරිහරණය කරනකොට රූපේ නොයික්මා පවතින උපේක්ෂාව මෝඩා මෝහයි. කන පරිහරණය කරනකොට ශබ්දයේ නොයික්මා පවතින ශබ්දයට අනුගත වෙලා පවතිනවනම් මේ උපේක්ෂාව මෝහයි. ගන්ධයේ මෝහ උපේක්ෂාවේ මෝහය තියෙනවා කියන්නේ මොකද්ද? එයා ගඳ සුවඳ තුල තාම ඉන්නවනම් ඒ උපේක්ෂාව ගඳ සුවඳ හම්බ වෙලා හම්බ වෙන ගඳ සුවඳ ඇලෙන්නේ නැහැ. ඇල්ලෙන්නේ නැති නිසා ලෝභය නැහැ, ගැටෙන්නේ නැති නිසා ද්වේෂය නැහැ. නමුත් ගඳ සුවඳ තියනවා කියන එකේ මෝහයි. මෝඩකම මෝඩකම තියෙයි. රසයේ නොයික්මා පවතින උපේක්ෂාව මෝහයි. ස්පර්ශයේ නොයික්මා පවතින උපේක්ෂාව මෝහයි. මොකද මෙතර යුරේ ඉඳන් ඊතර යුරට අත දික් කරගෙන ඉන්නකම මෝඩකම. මාට හිතන්න හිතන කියන කරන දේ මෙතර මිසක එතරට අයිති නෑ කියලා නොදන්නා කමින් බාහිර රූපයක් දකින්නේ කියලා බලන එකම මගේ හිත මෙතර යුරින් ඉඳලා මෙතර යුරට දික් වෙලා නැද්ද මගේ මනස? හැනලා නැද්ද එහා පැත්තට? එහා පැත්තට ගිහිල්ලා තියෙන්නේ. මං මතක් කළේ ඕගලන්ට ඊතර යුර කියන එකේ සැබෑ తත්වයේ තේරිච්ච දවසට අපිට මේ තණ්හාව කියන එක හිඳෙන්නේ. මෙතරේ උරේ ඉන්න අපි කවදාවත් එතරේ උරෙන් සැප දුක් විඳලා නැහැ කියන එක තේරුණු විඳින හැම සැප දුක්ක්ම මෙතරේ උර නිසයි කියලා තේරුණු එදාටයි අපි නිකමට කිව්වොත් එතරේ උරේ පුරාණ කර්මයන්ගේ ලක්ෂණයක් තියෙනවා ආධ්‍යාත්මික ඇහැ ඉපදලා බාහිර රූප පෙන්වනවා කන හදලා සද්දේ පෙන්වනවා ඇහැ හැදුවෙම රූප පෙන්වනවා පුරාණ කර්මයට පුළුවන් ඔච්චරයි. වෙන වේදනාවල් දෙන්න බෑ. කන හැදුවේම සද්දයක් අස්සන්න. නාසය හැදුවේම ගන්ධයක් වෙන ආග්‍රහණය කරන. දිව හැදුනේම රසයක් වෙන්නට. කය හැදුනේම පොට්ටක් එයා රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් පොට්ටබ්බෙන් සැප විඳලා නැහැ කියලා දැක්කොත් පුරාණ කර්මයේ බැඳිලා නැහැ. මම කියනක තේරුණත් මම සරල කරලා කියන්නම්. කය හැදුන එකේ පුරාණ කර්මයට හැදිච්ච කයේ විපාකයේ හැටියට අපිට දකින්න පුළුවන් මොකද්ද? පොට්ටබ්බය. යමක ස්පර්ශ වෙනකම. ස්පර්ශ ඒ කියන්නේ කය තිබ්බට කය විද්‍යා විද්‍යමාන නැහැ කයට යමක් ගැටුනේ නැත්තම්. ඇහැ තිබුණට ඇහැ දන්නේ අපි රූප නැත්තම්. රූප කියලා එකක් නැත්තම් ලෝකේ ඇහැ තියෙද්දි ඇහැ කියලා එකක් දන්නවද? කන කියලා එකක් තියෙනවද කියන එක දන්නේ නැතිව සද්ද කියලා ධර්මතාවයක් ලෝකේ නොතිබුණේ නේද? සද්දේ කියන එකනේ ඔයගොල්ලෝ කන දන්නේ. කන කියන එකනේ සද්දේ දන්නේ. ඒක හොඳට මතක තබා ගන්න ඕනේ. කයේ ස්වභාවයේ තමයි කයේ විපාකයේ තමයි පොට්ටබ්බයක් ගෙනත් දෙන එක. පොට්ටබ්බෙන් සැපදුක් විඳින තාක් ඕගොල්ලෝ පුරාණ කර්මයට බැඳිලා ඉන්නේ කර්ම රැස් කරගෙන ඉන්නේ. පොට්ටබ්බෙන් සැපදුක් විඳින්නේ නැත්තම් ඔගොල්ලෝ පුරාණ කර්මයට බැඳිලා නැහැ. මම අර තේරෙන මට්ටමක උපමාවක් කිව්වොත් දැන් පුරාණ කර්මයටනේ කය හැදුනේ. හරි. හැදිච්ච කයට හොඳ දෙකේ හතරේ පොලු කැල්ලක් කඩාගෙන ගහනවා. ගැව්වහම වේදනාවක් එනවනේ. එනවා. ඕගොල්ලන්ට හිතෙන තාක් මට මේ දුක මේ ලෑලි කැලෙන් කියලා තාක් ඕගොල්ලෝ පුරාණ කර්මයට නව කර්ම රැස් කරගෙන ඉන්නේ. ඕගොල්ලෝ යම් කලක දැක්කොත් මේ ලීය කයට වැදුනහම කයේ තැලිච්ච එකම මම වින්දා මිසක ලීය විඳලා නෑනේ කවදාවත් කියලා දැක්කොත්. ඔගොල්ලෝ කිසිම දවසක පොට්ටබ්බ බාහිර වස්තු විඳලා නෑ. ඒ වස්තු ගැටිච්ච කයම විඳලා තියෙනවා කියන එකකට ආවොත්. ඔගලන්ට මේ ඊතරීවුරි වටිනාකමක් නැති වෙයි. හොයාගෙන පයින් නෑ ඊතරීවුරට. ඔගොල්ලෝ අද හොය හොයා යන්නේ මෙහෙම සැප විඳින්න පුළුවන් අරමුණු බාහිර තියෙනවා. මේ වගේ අරමුණු දුක් විඳින්න පුළුවන් අරමුණු බාහිර තියනවා කියලා දුක් විඳින්න පුළුවන් බාහිර කටුයි අකුළු වලින් අයින් වෙවි යනවා හොඳ ඒවට හොය හොයා යනවා බාහිර රූපවල හොඳ නරක විඳින්න පුළුවන්කම රූප වලින් දකින හිඳයි භවයේ තියෙන්නේ ඕගලන්ට හොයාගෙන යන්න පුළුවන් යන්නේ ඕගොල්ලෝ දැක්කොත් ගියාට පස්සේද ඒ වස්තු විඳින්න ඒ වස්තුව කයට ගැටුනහම ඒ කයේ තැලිච්ච කමම අපි විඳිනවා මිසක මේ ලීය වැදිච්ච කයම විඳලා තියෙනවා මිසක ලීය විඳලා නැහැ කියන එක දැක්කොත් හිතනවා නෙමෙයි දැක්කොත් ඕගලන්ට තණ්හාවක් හිතේද බාහිර වස්තු වල බාහිර වස්තු වල බයක් තියෙද දුක් වේදනා වෙනවා කියලා ඕගලන්ට බය ඉන්නේ කය ගැනයි මේ කයෙන්ද මේ දුකයි සැපයි දෙක එන්නේ කියලා. කාය සංපස්සජා වේදනාව ගැන නුවණේ. ඒ ඇත්ත නොදකින තාක් ඕගොල්ලන් බාහිර වස්තුන්ගේ විදීම දකිනවා. බාහිර වස්තුන්ගේ විදීම දකිනවා කියලා කියන්නේ මෙතරේ උර ආධ්‍යාත්මික පැත්ත හිතන කියන කරන පැත්ත විපාක පැත්තට ගැට ගහගෙන මේ ඉන්නේ. ඔය වැරද්දයි ওই වැරද්දයි හදන්නේ මේ ඊතරි උර මෙතරි උර දෙක ගැටුණු ගැහුවොත්. ඊට පස්සේ දැන් මේ කම් කර්ම පරයය මෙන්න මේ දර්ශනය පෙන්නවා. පුරාණ කර්මය කියන්නේ ඊතරි උර දිත්තේ දිත්තමත්තන් කිව්වා නව කර්ම කියන්නේ මෙතරි උර හිතන කියන කරන දේ කිව්වා. කර්ම නිරෝධය කියලා කිව්වේ එතරේ උර බලාගෙන මෙතරේ උර තුල හිතින් කියින් කිරින් නොකොළොත් හිතින් කියින් කිරින් කිසිවක් එතෙවිරුවට ගැට නොගැවුවොත් එතෙරිවුරුත් ඒ ගැට නොගැහිච්ච එකේ ලක්ෂණයකුත් හම්බ වෙයි. එතෙරිවුරේ අනිමිත් අපනිත ශුන්්‍යතාවයකින් දිස් වෙයි නම් මෙතෙරිවුරේ හම්බ වෙන මේ කිසිම දෙයක් එතෙරිවුරට ගැට නොගැහුවොත් එතෙරිවුරේ හම්බ වෙන ලක්ෂණයක් තියෙනවා. අපිට වගේ අම්මා තාත්තා දුව පුතා නෙමෙයි ඊතර යුරෙන් හම්බ වෙන්නේ. අපිට වගේ කාම ලෝකයක්, රූප ලෝකයක්, අරූප ලෝකයක් නෙමෙයි හම්බ වෙන්නේ. ඊතරි උරෙන් හම්බ වෙන්නේ මෙතරි උරේ හිතින් ගින් කිරින් ගැට නොගැහුවොත් මේ ස්පර්ශ ආයතන හයට. ස්පර්ශ ආයතන හයෙන් හම්බ වෙන්නේ මොකද්ද? අනිමිත්ත බව, ශුන්්‍යත බව, අපනේත බව. ඔච්චරයි හම්බ වෙන්නේ. ඊතරි උරෙන් හම්බෙන්න පුළුවන් ওই ටික විතරයි. ඒ අනිමිත්ත බව, ඒ අපනේත බව, ඒ ශුන්්‍යතාවය නැති වෙලා තියෙන්නේ ඒ ස්පර්ශ ආයතන හයට බාහිර ඊතර යුරට මෙතර යුරේ හිතන කියන කරන දේවල් ගැට ගහපු නිසායි ගැට ගැහිච්ච නිසායි කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එහෙනම් කම්ම නිරෝධය කම්ම නිරෝධස්ස විමුක්තිම් පුසති කියලා කිව්වේ කම්ම නිරෝධේ මම හිතන කියන කරන දේ මේ විපාක ටිකේ නොයදුනොත් හිතන දේ හිතීමෙන් පස්සේ කියන දේ කීමෙන් පස්සේ කරන දේ කිරීමෙන් පස්සේ නිරුද්ධ වුණොත් මේකට ගැට නොගහ ගැට ගැහුවේ නැත්තම් නිරුද්ධ වෙනවා. හඳුනා ගන්න Nirodhi ලක්ෂණය මොකක්ද? ස්පර්ශ ආයතන 6 තුල හම්බ වෙයි අපිට මොකද්ද? අනිමිත්ත බව, ශුන්්‍යත බව, අපනිත බව. අද ඕගලන්ට මේ ස්පර්ශ ආයතන 6 තුල හම්බ වෙන්නේ මොකද්ද? කාම ලෝකය. ඒ කියන්නේ කාම ලෝකේ කියන්නේ අම්මා, අප්පච්චි, දුව, පුතා, ගෙවල්, දොරවල්, යාන වාහන ඉඩකඩ මිල මුදල් අද ඕගලන්ට හම්බ වෙන්නේ. හොඳට මතක තබා ගන්න. ස්පර්ශ ආයතන හයේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් ටික දීලා තියෙන්නේ අවිද්‍යාවට පින් සිද්ධ වෙන්න කියන එකෙන් අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාවෙන් උපන්න සංස්කාරය විපාක නාම රූප දෙක මත පතිත වෙලා යෝගල මේ ලෝකේ හදාගෙන තියෙන්නේ ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි බුදුරජාන් වහන්සේ පෙන්වන්න ඕනෙකම තියෙන්නේ. දුක උපද්දවාගෙන දුක් විඳින තරම් උඹලා අවාසනාවන්ත වෙලා කියන එක පෙන්වන්නයි බුදුරජාන් වහන්සේ මෙන්නේ. තියෙන දුකකට දුක් විඳිනවා නම් ඒක විඳින්න වෙනවා. නමුත් දුක හදාගන්න දුක් විඳින්නේ ඒක නැති කරන්න පුළුවන්. අවිද්‍යාව නැති කළ මේ දුක නැති කරන්න පුළුවන් කියන තැන පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඉතින් මේ විපාක නාම රූප දෙක පුරාණ කර්මෙන් හටගත්ත ඒ ස්පර්ශ ආයතන හය ලෝකයේ කියන ධර්මතාවයක් නිර්මාණය කළා තියෙන්නේ මගේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න මේ සංස්කාරයන් ඊට පතිත වීමෙන්. ඒකට ක්‍රමයක් තියෙනවා මේ පටිච්චසම්පාදේ ලෝකයේ හැදිච්ච හැටි පටිච්චසම්පාදයෙන් පෙන්වන්නේ. ඊට පස්සේ ওই දර්ශනය පෙන්නලා සම්මා දිට්ඨිය හැටියට පෙන්වන්නේ මොකද්ද? කම්ම නිරෝධය. හිතන කියන කරන දේ මේ මත පතිත නොවුනොත් අනිමිත් අපනිත ශුන්්‍යතාවය නිර්මාණය වෙනවා. මේක තමයි කර්ම නිරෝධය. නිවන සාක්ෂාත් කරුවා කියලා කියන්නේ. ජරා මරණ දුකෙන් මිදිලා අනිමිත් ශුන්්‍යත අපනිත තැනට හිත තබලා ජරා මරණ දුකෙන් මිදිලා ඉන්න එකට කියනවා සෝපදිශේෂ නිබ්බාන කියලා. ස්කන්ධ ඉතිරියේ තියෙද්දිම අචරාමර වෙලා. එතෙන්ට යණ්ඩයි මාර්ගයේ තියෙන සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය පෙන්වට පෙනෙන දේ විපාකයක් පුරාණ කර්මයෙන් එහා අන්තේ. හිතන කියන කරන දේ නව කර්ම මෙතර මෙතර යූර ස්පර්ශ සමුදය කියලා පෙන්නුවට හිතන කියන කරන දේ එහාට අයිති නෑ අයිති කරවන්නත් එපා මේ මතයි අපි ලෝකෙට අයිති උනේ ලෝකෙට බැඳුනේ කියලා පෙන්නුවට පෙන්නුවාම තේරුණාට පිහිට හිටින්න බෑ ආශ්‍රව කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 අරඹය හිතන කියන කරන එකමයි හුරු ඕග කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය පැත්තට හිතන කියන කරන පැත්තටමයි ගහගෙන යන්නේ. යෝග කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය පැත්තට හිතන කියන කරන එකකමයි යොදවන්නේ. ග්‍රන්ථ කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය පැත්තේ හිතන කියන කරන එකකමයි යොදවන්නේ. මේ කෙලෙස් ටික කියන්නේ කරන වැඩෙන් නම් කරලා තියෙන්නේ. ඕග යෝග ග්‍රන්ථ ආශ්‍රව සාසව නීවරණ පරාමාස කියලා මේ කියන්නේ ඒක. හැබැයි ඔක්කොම ටික කපන්න එකම දර්ශනයයි තියෙන සම්මා දිට්ඨිය. පෙනෙන දේ ආරම්භය හිතන කියන කරන දේ අයිති නෑ කියලා පෙනෙන තැනක් ආවොත් හිතන කියන කරන දේ පෙනෙන දෙයට අයිති නෑ කියලා දැක්කොත් පෙනෙන දේ හිතන දෙයට ගැට ගැහුවේ නෑ හිතන කියන කරන දේ පෙනෙන දෙයට ගැට ගැහුවේ නැත්තම් පෙනෙන දේ රැඳෙන්නේ නැහැ හිතන කියන කරන දෙයට ගැට ගැහුවේ නැති නිසා හිතන කියන කරන දේ රැඳෙන්නේ නැහැ පෙනෙන දෙයට ගැට ගැහුවේ නැති නිසා පුරාණ කර්මෙන් හටගත් දේ හටගෙන නැති වෙනවා හිතන කියන කරන දේ හටගෙන නැති වෙන නිසා නව කර්ම නැහැ පෙනෙන දේ හටගෙන නැති වෙන නිසා පුරාණ කර්ම නැහැ යම් කිංචි සම්දේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියන කාරණා දෙක සිද්ධ වෙනවා නව කර්මයි පුරාණ කර්මයි කියන දෙපැත්තෙන්ම පුරාණ කර්මයට හටගත්ත දේත් නැති වෙනවා නව නැවත විපාකයට යන්න තියෙන කර්ම රැස් වෙන්නේත් නැහැ කියන කාරණාව सिद्ध වෙනවා අන්න එතෙන්ටයි යන්න ඕනේ නමුත් එකපාරට ගන්න බෑ දැන් මේ දර්ශනය අහගත්තාම එකපාරට ගන්න බෑ අහගත්ත දර්ශනය තියෙන තැනට ජීවිතයේ ගෙනියණ්ඩයි සතිපට්ඨානේ තියෙන ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිකමාය නිබ්බානස සච්චිකිතේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙන්නත් හැඳීම් වැළපීම් නැති කරන්නත් ඉක්මවන්නත් දුක් දුම්නස් නැති කරන්නත් මාර්ගඵල ලබන්නත් නිවන සාක්ෂාත් කළ දෙන්න සතිපට්ඨානයි ඔච්චර දර්ශනයක් කියලා උගන්නලා දීලා ඊට පස්සේ දැන් ඇත්තට මේක ගැඹුරුයි. සමහර කෙනෙකුට ඇහුවත් තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ ඊට පස්සේ සරල ක්‍රමයක් දෙනවා. කෙටි ක්‍රමයක් දෙනවා. හරියට ඒ කළෝ ඒක කළෝ ඒ සතිපට්ඨානය හරියට ඉගෙනගෙන සතිපට්ඨානේ වඩන එක විතරයි ඕගලන්ට කරන්න තියෙන්නේ. සතිපට්ඨාණයෙන් කරලා දෙන වැඩක් තියෙනවා. මොකද්ද? කෙනා කෙනාගේ පිරිසිදු බවත් ඇති කළා. දුක්ඛ දෝමනස්සානං අත්තංගම කායික දුක මානසික දුකත් නැති කළා. හැඬීම් වැළපීම් ඉක්මවලා මාර්ගඵලත් ලැබලා මේ කියපු දර්ශනියත් අරගෙන දීලා අර විමුක්තියත් සාක්ෂාත් කළා නිවනත් සාක්ෂාත් කළා දෙනවා ඒ ටික ඔක්කොම කළා දෙන එකයිති කාටද සතිපට්ඨානට. ඔගොල්ලෝ සතිපට්ඨානේ වඩන්න. හැබැයි සතිපට්ඨානේ වඩන්න ඕනේ සම්මා දිට්ඨිය ගන්න. සම්මා දිට්ඨියේදී අපිට හම්බ වුණානේ පෙනෙන දේ පුරාණ කර්ම, හිතන කියන දෙන දේ නව කර්ම. නව කර්ම හිතන කියන කරන දේ පෙනෙන දේට පතිත උනතුනේ කර්ම රැස් වෙන්නේ කියලා. අපි කියමු මේ සතිපට්ඨානේ වඩන්නෙම මගේ හිතින් කියින් කිරින් පුරාණ කර්මය මත පතිත නොවෙන්න දරන ප්‍රයෝගයක් මේ සතිපට්ඨානේ කියන්නේ. මේ විඥාණයට විපාක නාම රූප දෙක ඇසුරු වෙන්න නොදෙන ප්‍රයෝගයක් සතිපට්ඨාන කියන්නේ. ස්පර්ශ ආයතන 6 මේ විඥාණයට තමන්ගේ සිතට ස්පර්ශ ආයතන 6 නොපිහිටන්න තව එක ප්‍රයෝගයක්. මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 IT ලෝකෙට මේ ස්පර්ශ ආයතන 6 අයිති මායයට මායගේ ශේස්ත්‍රයට මේ සතිපට්ඨානේ වඩන්නේ මායයට අහු නොවි ඉන්න සකුණග්ගි කියලා සූත්‍රයක් එහෙම තියෙනවා හොඳට බලන්නකෝ හැබැයි හොඳට එකක් හිතාගන්න අපිට හිතාගන්න පුළුවන් දැන් අද අනුන් ඕනේ නැහැ ඕගොල්ලෝ ඉන්න තැන ඕගොල්ලන්ගේ ඇහැට පේනව නේද? පේනවද නැද්ද? පේනවා. ඉන්න තැන ඇහැට පේනවා. ඕගොල්ලන්ට පේන තැන ඕගොල්ලෝ ඉන්නව නේද? තමන්ගේ ඇහැට පේන වටපිටාවේ තමන් ඉන්නවනේ. ඕගොල්ලන්ට පේන තැන ඕගොල්ලෝ ඉන්නව, ඉන්න තැන පේනවා. ඔය ඇහැ අයිති මායයට. ඒ කියන්නේ මායයට ඕගොල්ලෝ ඉන්න තැන පේනවා ඕගොල්ලෝ පෙනෙන මාර්යාට පෙනෙන තැනකයි ඉන්නේ. අපි ඉන්න තැන මාර්යාට පෙනෙනවා මාර්යාට පෙනෙන තැනකයි ඉන්නේ. මොකද ඒක සාක්ෂියක් මම ඉන්න තැන මට පේනවා. මට පේන තැනකයි මම ඉන්නේ. ඒ පේන්නේ මේ ඇහැට මේ ඇහැට පෙනෙන තැනක ඉන්නවා ඉන්න තැන පේනවා. මේ ඇහැ සමානයි මාර්යා. මහණෙනි ඇස මායාවේ. රූපේ මායාවේ කියලා කියලා තියෙනව නේද බුදුරජාණන්සේ? හරි. එහෙනම් මේ ඇහැට පෙනෙන තැනක ඉන්නවා නම් ඉන්න තැන පෙනෙනවා ඒ කියන්නේ අපි ඉන්න තැන මායයට පෙනෙනවා මායයට පෙනෙන තැනක අපි ඉන්නවා මායයට අපිව පේනවා දැන් අපිට මායව පේන්නේ නැහැ තේරෙනවද ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ ඇහැට පෙනෙන තැනක ඉන්නවා නම් ඉන්න තැන ඕගොල්ලන්ට පෙනෙන තාක් ඕගොල්ලෝ මාර්යාගේ ශේස්ත්‍රයේ ඉන්නේ කියන එක තේරුම් ගන්න. මම කියන හොඳ වටිනාම දර්ශනයක්. වටිනාම වටිනාම තැනක් මේ කියන්නේ. තමන් මාර්යා සතු ඉඩමේද නැද්ද ඉන්නේ කියන එක බලාගන්න හොඳම සාක්ෂියක් අනුගෙනෙවි තමන්ගේ ඇහැ. තමන්ගේ ඇහැ සමානයි මාර්යාගේ ඇහැ. මාර්යාගේ හැ සමානයි තමන්ගේ හැ. මේ මේ චක්සුසියයි මාර්යාගේ චක්සුසියයි එකයි. දෙකම ලෝකේ. මගේ හැට පෙනෙනවා නම් යමක් මාර්යාගේ හැටත් පෙනේ. මාර්යාගේ හැටත් යමක් පෙනේ නම් මටත් පෙනේ. මට යමක් මේ හැට නොපෙනේ නම් ඒක මාර්යාට පෙනෙන්නේ නැහැ. මාර්යාට යමක් නොපෙනේ නම් මට ඒක පෙනෙන්නේ නැහැ. මම කියන එක තේරෙයිද නැහැ. මම කියන්නම් හොඳ උපමාවකුයි කතාවකුයි එක්කම. වෙලාව කියන්න. හරි. අපි මෙහෙම කිව්වොත් මේ ඉදිරියෙන් තියෙන gadul වලින් කරපු බිත්තිය. දැන් අපි කියමු අපිට බිත්තිය පේනවා කියලා. පහු කාලෙදී ඔය බිත්තියේම නොයෙක් විදිහේ සායන් උදව් කරගෙන බිත්තියේ එක දශම මාත්‍රයක්වත් එකක්වත් විවරයක් නොතියා ලස්සනම ලස්සන චිත්‍රයක් බිත්තිය වැහෙන්නම ඇඳෝ අපි දැන් ඉස්සෙල්ලාම gadol වලින් කළ බිත්තිය මේ පහු කාලෙදී මේ බිත්තියේ එකම චූටි සිදුරක්වත් විවරයක්වත් නොතිය සම්පූර්ණ වැහෙන්නම පිරෙන්නම චිත්‍රයක් ඇඳෝ දැන් ඇහින් බැලුව චිත්‍රේ පේනවද නැද්ද පේනවා. දැන් බිත්තිය පේනවද? නෑ. බිත්තිය පේන්නේ නෑ මොකද? චිත්‍රයට වැහිලා නිසා. චිත්‍රේ පේනවා මොකද? බිත්තියට පිටින් තියෙන නිසා. හොඳයි. බිත්තියේ පෙනෙන චිත්‍රයේ ඇඳි වස්තුවක් අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය තුල विद्यमान වෙන ඇපල් ගෙඩියක් හරි කපුටෙක් හරි වතුර ටිකක් හරි අවුවේද අපිට එහෙනම් අත හැපෙන්නේ කොහෙද බිත්තියේ දැන් අත ගිහිල්ලා හැපෙනවා බිත්තියේ චිත්‍ර අහු වෙනව අහු වෙනවද නැහැ ඇහෙන් බැලුවහම චිත්‍රේ පේනවා බිත්තිය අහු වෙනවද නැහැ ඇහෙන් බැලුවාම චිත්‍රය පේනවා බිත්තිය පේන්නේ ඇල්ලුවොත් බිත්තිය අහු වෙනවා චිත්‍රය වෙන්නේ. මේ බිත්තිය එහෙමම බිමට පෙරළුවොත් අපි. බිමට පෙරලා ඕක උඩ ඇවිද්දොත් කකුල ගිහිල්ලා හැපෙන්නේ කොහෙද? බිත්තියේ. හැපෙන කකුල හැපෙන තැන පෙනෙනවද? දැන් චිත්‍රය ඇඳපු බිත්තිය උඩ නැවිදින්නේ. දැන් කකුල අපි දැක්කනේ චිත්‍රය හැට පෙනෙනවා. නමුත් බිත්තිය පේන්නේ ඇල්ලුවොත් බිත්තිය අහුවෙනවා. චිත්‍රය අහුවෙන්නේ හොඳයි. අතින් ඇල්ලපු එකයි පය වදින එකයි වෙනස්ද? බිත්තිය පෙරලලා බිත්තිය උඩ ඇවිදින්න ගියොත් කකුල ගිහිල්ලා හැපෙනවා. දැන් චිත්‍රයේ ඇඳපු චිත්‍රයේ තියෙන ඇපල් ගෙඩි වල වතුර වලවල් වලද කකුල පිහිල්ලා තියෙන්නේ. නෑ. එහෙනම් කකුල වදින්නේ කොහෙද? බිත්තියේ. දැන් කකුල හැපෙන දෙන ඕගලන්ට පේනවද? නෑ. ඕගොල්ලන්ට පේන්නේ චිත්‍රේ නේද? පේන්නේ චිත්‍රේ අඩිය තියන්නේ බිත්තියේ. උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඇවිදින තැන පේන්නේ පේන තැන ඇවිදලා නෑ කියන එක. ඕගොල්ලන්ගේ ඔය හැට අපේ මේ හැටම අපි ඇවිදින තැන පේන්නේ නැත්තම් පේන තැන ඇවිදින්න බැයි නං. මාරයටත් අපි ඇවිදින තැන පේන්නේ නැහැ, පේන තැන ඇවිදලා නැහැ. සතිපට්ඨාන වඩනවා නම් මායයට අහු වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔන්න ඔය දර්ශනයට අනුව ගියොත් අපි අහු වෙන්නේ අද අපි ඇවිදින තැන් අපිට පේනවනම් පේන තැන ඇවිදිනවනම් ඇවිදින තැන අපිට අපිට පේනවා පේන තැන අපි ඇවිදිනව නේද? නමුත් යථාර්ථය ඇවිදින තැන පේනවා පේන තැන ඇවිදිනවා කියලා හිතාගෙන ඉන්න හැම තැනකම තිබුණු ඇත්ත විත්‍ය සහ චිත්‍රයක තියෙන ධර්මතාවක ගනුදෙනුවක් නම් අපි හිටපු කිසිම තැනක් දැකලා නැත්තම් දකින කිසිම තැනක ඉඳලා නැත්තම් අපි পায় ගහලා ඉන්නේ පටවියේ නම් පෙනෙන්නේ චිත්‍රයක් නම් පෙනෙන කිසිම තැනක අපි ඉඳලා නැත්තම් ඉන්න තැන පේන්නේ නැත්තම් Tamanට Taman වුවත් හොයාගන්න බෑ ඉන්න තැන. ඇයි මේ පෙනෙන තැන මේ පෙනෙන මම පෙනෙන තැන නෑ. මමත් නෑ පෙනෙන දේත් නෑ. ඒ කියන්නේ පෙනෙන තැනක ඉන්නව නෙමෙයි නා. ඉන්න තැන පේන්නේ නැත්තම් මට මං කියලා පනව ගන්න බෑ. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක දර්ශනයක් කියන්නේ තමන්ට තමන්වත් පනව ගන්න බැරි මට්ටමට යන්නේ දර්ශනේ ඒ තරම් තියුණු විදිහට. අපි මේ බුදුහාමුදුරගේ ධර්මයේ ශාසනයක හුරතල් වෙනවා කියලා මම හිතන්නේ. මේ ශාසනය එච්චරට තියුණු දර්ශන ඒ කියන්නේ පුද්ගල භාවයකින් කියෝ කියෝ ඉන්න බෑ නියම මේ දර්ශනය ආවහම. ඒ දර්ශනයටමයි පුද්ගල භාවය නැති වෙන්නේ. අපි අද මේ හොඳට මේ දර්ශනය ඉගෙනගත්ත තව පුද්ගලයෙක් බිහි වෙලානේ. හොඳට ස්කන්ධයන්ගේ උදේවැය දන්න පුද්ගලයෙක් බිහි වෙලා. නමුත් ස්කන්ධයගේ උදේවැය දන්නා කමින් පුද්ගල භාවයයි නැති වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ සතිපට්ඨානේ වඩනවා නම් ඔන්න ඔය දර්ශනෙට එන්න ඕනේ. මම කිව්වේ එකයි මම කතා කරන දහම් කරුණු ටිකක් ගැඹුර ඇති. එතකොට ඇත්තටම සතිපට්ඨාන භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහායන මේ සතිපට්ඨානේ යම් කිසි කෙනෙක් අවුරුදු 7ක් වඩනවා නම් 6ක් මෙහෙම කියලා එපමණෙක් පැත්තකින් තැබේවා යම් කිසි කෙනෙක් දින 7ක් වඩන්නේ නම් කියලා දේශනා කළේ ඒ තරම් තීව්‍ර දර්ශනයක් තියෙනවා මේ සතිපට්ඨානයට. නමුත් සතිපට්ඨානේ වැරදුනා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වැරදුනා කියන එක. මම මේ කතා කරපු දර්ශනයට යන මාවත සතිපට්ඨානය පොඩ්ඩක් කියලා දෙන්නම්. සතිපට්ඨානේ කායගත සතිය. වඩන හැටි ඇත්තටම මේ සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු සම්මා වායාම සති කියන ධර්මතාවයක් වෙන්න ඕනේ. ඒ වායාම සති දෙකට සම්මා දිට්ඨිය අනුග්‍රහය නොලැබුවොත් ඒ වෑයම සිහිය කොහාට හැරෙයිද කියන එක කෙනාවත් දන්නේ නැහැ. වායාම සති කියන අංග ටික ලෝකෝත්තරම විතරක් නෙවෙයි යෙදෙන්නේ. ලෝකෙ තුල කුසලයේ කියන පැත්තකටත් ඒ දෙනවා. නමුත් ඒක නිවනට අංගයක් වූ උත්සාහයක් 100ක් කියන එක එන්නේ නිවන පිළිබඳ දර්ශනයකින්. ඒ නිසා සම්මා දිට්ඨියෙන් අපිට ලැබුණා නම් ඉස්සෙල්ලාම මේක පුරාණ කර්මයේ මේ නව කර්මයේ නව කර්ම පුරාණ කර්මයේ මත පතිත වුණාමයි කර්ම රැස් වෙන්නේ කියලා. කර්ම නිරෝධයෙන් විමුක්තිය ස්පර්ශ කරන්න පුළුවන් නම් මගේ සිතින් කියින් කිරින් මේ ස්පර්ශ ආයතන හය මත පතිත නොවුනොත් ඒකමයි කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා පෙනෙවුවා නම් අන්නේ සම්මා දිට්ඨියේ දර්ශනේ සාක්ෂාත් කරන්නයි කායගත සතිය තියෙන්නේ. හැම වෙලාවෙම තමන්ගේ මනසේ තියෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගෙන සංස්කාරයන්ට අවිද්‍යාවෙන් ලබන ආශ්‍රවයට ඉඩ නොතබන එකයි සතිපට්ඨානෙන් කරන්නේ. ඒ අර්ථය බලාගෙන සතිපට්ඨානය වඩන්නේ ඒ අර්ථය නොවඩා ඒ අර්ථය නොදක මොන්නතරම් කුණු කොටස් බැලුවා කිව්වත් ධාතු කොටස් වශයෙන් බෙදුවා කිව්වත් අර්ථය වෙන්නේ උදාහරණයක් හැටියට මම කිව්වොත් ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් දකිනකොට මට මිනිස්සෙක් කියන අදහසක් එනවා. දැන් මම අහගෙන තියෙනවා එතන චිත්‍රේ මිනිසයා කියන අදහස මගේ මනසේ තියෙන්නේ. මගේ මනසේ තියෙන මේ ගතිය චිත්‍රයට පතිත වුණාම මට බාහිර චිත්‍රයේ සත්‍ය පුද්ගලෙක් කියන දැක්මට එනවා. එදාට චිත්‍රය වෙනස් වෙනකොට බාහිර රූපය වෙනස් වෙනකොට සත්වයක් ලෙඩ වුණා සත්වයක් මරුණා සත්වයක් මහලු වුණා කියලා රූපයේ ඉදිරීම කෙනෙක්ගේ පුද්ගලයෙක් ඉදිරීම හැටියට මට දුක් විඳින්න වෙනවා. එයා දුක දන්නවා දුකට හේතුවක් දන්නවා මගේ මනසේ තියෙන ගතිය මේ රූපෙට පතිත නොවුනොත් ඒක රූපේ දිරන බව මිසක කෙනෙක්ගේ මහලු බව වෙන්නේ නැහැ. ඒකත් දන්නවා. එහෙනම් සතිපට්ඨාණයෙන් කරන්නේ මොකද්ද? අපි නිකමට කිව්වොත් පෙනෙනවත් එක්කම මට කෙනෙක් කියලා එහෙ පෙනෙන්න කලින් පෙනෙන්න නොදී නැත්තම් එහෙම බලන එක වැරදි කියන එක පෙනෙන්න. නෑ එතන තියෙන gadol වැලි gadol වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක් නේ බිත්තිය තියෙන තැනක පිහිටි වර්ණ ටිකක් නේ තියෙන්නේ කියලා ඇත්ත පෙන්නනවා මොකද මේ ඇත්ත පෙන්නන්නේ ඒ ටික කෙනෙක් කියලා සිහි වෙන මගේ අදහස ඒ මත පතිත වෙන්න නොදෙන එකයි මේ කරන්නේ. ඒ වගේ ඕගොල්ලෝ මේ කායගත සතිය වඩන්නේ ඇයි? බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. කෙස්ලොම් නියදත් හම්මස්නහර මේ කුණුප කොටස් ටිකකින් යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය දකින්නකොට මට කෙනෙක් කියන අදහස එනවනම් මගේ කෙනා කියන අදහස ඒ රූපයම තාපව පතිත වෙන්න ඉස්තරලා පතිත වෙන්න නොදෙන්නයි මේ කරන්නේ මගේ හිතේ තියෙන නව කර්ම මේ පෙනෙන පැත්තට ගැට ගැහෙන්නේ නැති වෙන්න මේ උපායය නෑ එතන තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නහර ආදී මේ කුණුප කොටස් ටිකක්නේ කියලා බලනකොට ඒ රූපයේ කෙනෙක් කියලා බලන මිම්මයි මේ වේගය යඩු එන්නේ. Tamange මනසෙන් බාහිර රූපයට නැමෙන්න තියෙන ගතිය අපි නිකමට කියමු ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ බිත්තියත් ඒකේ ඇඳපු චිත්‍රයටත් අපි ස්කන්ධ කියලා කිව්වොත් රූපස්කන්ධය කියලා කිව්වොත් ඒක දකිනකොට පුද්ගලයේ කෙනෙක් කියලා සිහි වෙන පුද්ගලයේ කෙනෙක් කියලා සිහි වෙන ගතියට උපාදානය කියලා කිව්වොත් අත්වාද උපාදානය කියලා කිව්වොත් මොකද ඔය ගතිය එන්න බලන්න පත්තර කඩදාසියක තිබුණත් මට කඩදාසිය තින්ද ටික පේන්නේ නැහැ කෙනෙක් කියන අදහස සිහි වෙනවා නම්. ඔය හැඩේ වීඩියෝ කොටයක තිබුණත් දකිනකොටම කෙනා කියන අදහස සිහි වෙනවා නම්. වීදුරුවක කණ්ණාඩියක ඔය හැඩේ තිබුණත් දකිනකොට කෙනා කියන අදහස සිහි වෙනවා නම්. කනබුන ආහාරයෙන් හැදෙන කුණුපු කොටස් ටික තියෙනකොටත් මේ හැඩේ දකිනකොට කෙනෙක් කියන අදහස තියෙවෙනවනේ. හොඳට පෙනෙනවා මේ හැඩේ දකිනකොටම කෙනා කියන අදහස එනවනම් එහෙනම් මේ අදහස රූප වලටයි මොකද මේ රූපේ දකිනකොටත් කෙනෙක් කියන පුද්ගලයෙක් කියන අදහස එනවා. ඔය හැඩේම පත්‍ර කඩදාසියක තිබ්බත් එනවනම් වීඩියෝ පටියක තිබ්බත් එනවනම් වීදුරුවක් තුල තිබ්බත් එනවනම් රූප දකිනකොට මානසික සිහිවීමක් කියන එක පේනනවා. නේද? එහෙනම් පතර කඩදාසියටත් ඒකේ තියෙන චිත්‍රයටත් අපි රූපස්කන්ධ කිව්වොත් ඒක දකිනකොටම කෙනෙක් කියන අදහසට උපාදානය කියලා කිව්වොත් ඒකට අපි කියනවා සත්‍ය පුද්ගල කියන හිතට අත්වාද උපාදානය කියලා. උපාදානය කියන්නේ මනසේ. සිතේ ඇති වෙන ගතියක්. දැන් මගේ උපාදානය අර රූපෙට බහලන්න පුළුවන් නිසා සුදුසු නිසා අර රූපේ නම් කරන උපාදාන ස්කන්ධය කියලා. ඒ ස්කන්ධය මගේ මනසේ උපාදානය මගේ උපාදානයට සාපේක්ෂව අර රූපෙට නමක් ලැබෙනවා මොකද්ද? උපාදාන ස්කන්ධය කියලා. මගේ උපාදානයේ බහලනවා මගේ මනසේ තියෙන සත්වයා පුද්ගලයා කියන හැඟීම මම අර රූපෙට බහලන නිසා උපාදානස්කන්ධය කියනවා. දැන් මගේ මනසේ තියෙන සත්ව පුද්ගල හැඟීම අත්වාද උපාදානය. මේ උපාදාන වශයෙන් උපාදාණයෙන් අර රූපේ ගත්තහම උපාදාන වශයෙන් රූපේ ගත්තහම මේ රූපය කෙනෙක් කියලා ගත්තොත් මම මගේ සිතේ තියෙන උපාදාන ගතියෙන් අර පතර කඩදාසියේ තියෙන වර්ණ සටහන මගේ දකිනකොට මගේ මනසේ උපාදානයේ යෙදෙනවා ඒ උපාදාන විසින් මම මේ රූපේ ගත්තොත් මට පෙනෙන්නේ ඒ රූපය කෙනෙක්ගේ රූපයක් වගේ ඒකයි අපි උපාදාන වශයෙන් අරගෙනයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට රූපයට කියනවා ස්කන්ධ කියලා පත්‍ර කඩදාසිය හෝ කඩවල සිමින්තියෙන් කළ චිත්‍රයට අපි ස්කන්ධ කිව්වොත් ඒ රූප දකිනකොට පුද්ගලයේ කෙනෙක් කියන හැඟීමක් ඇති වෙනවා නම් ඒ හැඟීමට කියනවා අත්වාද උපාදානය කියලා ඒක මානසික. මේ උපාදානයෙන් මේ ස්කන්ධ ටික ගත්තොත් මගේ මනසේ තියෙන මිනිස්සයා පුද්ගලයා කියන අදහසින් මට පෙනෙන රූපයට බැහැලුවොත් පෙනෙන රූපය ගත්තොත් උපාදානයේ උපාදානස්කන්ධයට බැහැලුවාම මොකද වෙන්නේ? නිර්මාණය වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක හැදිලා. සත්වයේ ඉපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු වෙච්ච නිසා, මරණය නිසා දුක් විඳින්න වෙයි. ඒ අරමුණ එනම් ඕගලන්ට ටිකක් යන්තම් හරි ප්‍රකටයි. නමුත් ඒ දශමයක්වත් වෙනස් නැහැ ඒ සිද්ධියමයි ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ තැනක ඇඳී චිත්‍රයයි කෙස්ලොම් නියත ධම්මස් නහර කියන මේ බිත්තියේ ඇඳි මේ සටහනයි වෙනසක් නැහැ. ඔය රූපයේ දකින්නකොටම අපේ මනසේ මේ කෙනෙක් කියන හැඟීම ඇති වෙලා තියෙන්නේ. මේ රූපෙට කියනවා මහ භූත සහ උපාදාය රූප වලට රූපස්කන්ධ කියලා. ඒක දකින්නකොට කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතෙන ගතියට මොකද මේ රූපේ කෙනෙක් හින්ද කෙනෙක් කියලා හිතන නෙමෙයි ඔය හැඩේම බිත්තිය තිබුණත් මට ওই විදිහටම කෙනෙක් හිතේ. ඔය හැඩේ පත්තර කඩදාසියක තිබ්බත් කෙනෙක් හිතේ. ඔය හැඩේ වීඩියෝ බටයක තිබ්බත් කෙනෙක් හිතේ. එහෙනම් තේරෙනවා. රූප එකක්වත් කෙනා නෙමෙයි රූප දකින්නකොට කෙනා කියන අදහස ඇති වෙලා. කෙනා කියන කත්වවද උපදානේ. උපාදාන වශයෙන් ස්කන්ධේ උපාදාන වශයෙන් ගන්නවා මම. මේ කෙනෙක් පුද්ගලෙක් කියන අදහසින් මම මේ රූපේ ගත්තාම රූපය දිහා බැලුවොත් ඇත්තට මම පරිහරණය කරලා තියෙන රූපය නෙමෙයි උපාදානයයි පරිහරණය කරන්නේ. උපාදානයෙන් ගත්තේ මම. කෙනා කියන අදහසින් මේ රූපයක ගනුදෙනු කරලා තියෙන්නේ. අදහසයි මෙතන තියෙන්නේ. එතකොට මට පෙනෙන්නේ මේ රූපේ කෙනෙක් වගේ. නිර්මාණය වෙන මේ ස්කන්ධයන්ට උපාදානය බැහැලුවාම පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන එක ඇදිලා. ජරා මරණ දුක විඳින්න දුකට හේතුව මොකද්ද? මේ තණ්හා උපාදානේ මෙතන තියෙන කෙලෙසේ. තණ්හා උපාදානිය නැති වුණොත් මේ රූපේ ආරම්භය කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම මේකට බැහැලුවේ නැත්තම් සත්ව පුද්ගල භාවයෙන් එන දුක නැහැ. සතිපට්ඨානෙන් කරන්නේ මොකද්ද? නච කිංචි ලෝකේ උපාදීයති ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගන්න දෙන්නේ මේ රූපේ කායගත සතිය බලමින් රූපේ ඇත්ත ඇති හැටි බලනවා බලලා උපාදාන වශයෙන් ගන්න දෙන්නේ කෙනෙක් කියලා මගේ අත්වාද උපාදානෙට ඉඩ දෙන්නේ කනබොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස් නහර ඇට ඇට මිදුළු වලින් යුක්ත මේ රූපය කනබොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියන එක පෙන්නනුව කෙනා කියන එකෙන් ගන්න දෙන්නේ. උපාදාන වශයෙන් ගන්න දෙන්නේ. නච කිංච ලෝකේ උපාදීයති. මේ ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගන්න දෙන්නේ නැහැ. බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති බාහිර සත්පුද්ගල භාවයෙන් හම්බ වෙන හැම රූපයකම ඇත්ත පෙන්න පෙන්න ඇත්ත පෙන්න පෙන්න කායගත සතින් ඇත්ත පෙන්න පෙන්න කරන්නේ මොකද්ද මේ? ඒ රූපයේ මෙබඳු ඇත්තක් කියන එක දන්නවා පුද්ගලයෙක් කෙනෙක් කියලා හිතලා ඒ පැත්තට නමන්න දෙන්නේ නැහැ. උපාදාන වශයෙන් ගන්න දෙන්නේ. ඊට පස්සේ තමන් කියන එකත් එහෙමයි. කෙස්ලොමුණියද ධම්මස්නහරෙන් හැදුණු කුණප කොටස් ටිකෙන් යුක්ත මේ පෙනෙන හැඩසටහන ස්කන්ධ. මම කියලා හිතෙන එක ඒද පුද්ගල භාවයටයි ති අත්වද උපාදානයි. මම කියන උපාදානය අත්වද උපාදානය මේ රූපෙට බැහැලුවාම මේ කය මගේ වෙලා පංච උපාදාන කන්ද දුක්ඛ නිර්මාණය වෙලා දුකට හේතුව මොකද්ද මම උපාදානය තණ්හාව. මේ තණ්හාව උපාදානය නැති වුණොත් මේ කය මමයි කියන තැන විඳින දුක නෑ. ඒ හින්දා කායගත සතියෙන් කරන්නේ මොකද්ද? නචකින්ච ලෝකේ උපාදීයති. ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් මේ කය මම මගේ කියලා ගන්න දෙන්නේ මේ අත මගේ කකුල මගේ ඔළුව මගේ කියලා මේ රූප එකක මගේ කියලා ගන්න දෙන්නේ කායගත සතියේ කුණුප කොටස් ටිකක් තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදලා තියෙන්නේ ධාතු වශයෙන් බලලා කනබුන ආහාරයෙන් හැදලා තියෙන්නේ කියලා බලන්නේ මොකටද? උපාදානය පතිත නොවෙන්නයි මේ බලන්නේ කියන උත්තරේ දෙන්න ඕනේ. ඔය උත්තරේ නැතුව මගේ ඇඟ හැදිලා තියෙන කෙස්ලොම් නියදස් වලින් කියලා බැලුවට හරියන්නේ නැහැ. ඒතකොට වෙන්න තියෙන ටික ඔක්කොම වෙලා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ උපාදාන වශයෙන් නොගණ්ඩයි සතිපට්ඨානෙ තියෙන්නේ. නචකින්ච ලෝකේ උපාදීයති. මේ විදිහට මෙන්න මේ විදිහට බලනකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට සතිපට්ඨානේ වඩනකොට කායගත සතිය වඩන්න වඩන්න වඩන්න වඩන්න උපාදාන වශයෙන් ගන්න එකයි නැති වෙන්නේ. අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ මේ ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදිච්ච තැන. එතකොට මේ පැත්තේ මහ භූත සහ උපාදා රූපයි කියනක හොඳටම එළඹ සිටිනවා නම් සක්කායට හිත නැමුවත් නැමෙන්නේ නැහැ. සක්කාය නිරෝධයට හිත නමද්දී ඒක පිළිගන්නවා කියලා කියන්නේ. අද අපි සක්රෝධයට බලද්දී ඒකට හිත නැමෙන්නේ සක්කායට නමුවම හිත පිළිගන්නවා. ඒ කියන්නේ මේ රූපේ කෙනෙක් කියලා බැලුවොත් හිත හොඳට පිළිගන්නවා. සක්කාය පිළිගන්නවා. නමුත් කුණුපු කොටස් ටිකක් තියෙන තැනක කෙනා කියන අදහස Tamanටයි ඇති වෙන්නේ කියලා සක්කාය නිරෝධයට ස්කන්ධයනි උපාදානයේ දෙක කඩලා පෙන්වුවට පිළිගන්නේ නැහැ. බෑ සක්කාය නිරෝධෙට හිත නැමෙන්නේ යම් දවසක් සක්කායට හිත නැමුවත් නැමෙන්නේ සක්කාය නිරෝධෙට හිත නැමුනකොට හොඳට හිත පිළිගන්නවා. ඒ කියන්නේ gadul වල සිමෙන්ති දිහා gadul වල සිමෙන්ති චිත්‍රකෝ කෙනෙක් හොන්දට පිහිටියාම මම කෙනෙක් කියලා ඒක හිතන්න හැදුවත් හිත පිළිගන්නේ gadul වල කෙනෙක් වෙන්නේ නෑමනේ කියන එකෙන් හිත බැහැර කරනවා ඒක කෙනෙක් නෙමෙයිනේ gadul වල හිමින්තිනේ කිව්වම හොන්දට හිත පිළිගන්නවා ඒ වගේ කුණප කොටස් ටිකක් තියෙන කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් මේක කෙනෙක් නෙමෙයිනේ කිව්වාම ඒක හොන්දට පිළිගන්න දවසක් තියෙයි මේක කෙනෙක් කියලා බලද්දී හිත පිළිගන්නෙම නැති තැනකට එනකන් එනවා ඔන්න උදාට කියනවා එයා සක්කාය නිරෝධයට හිත නැමිලා සක්කාය සමුදයෙන් හිත දුර වෙලා කියනවා. සක්කාය නිසා එන වෙහෙසක් දැවිල්ල දුකක් එයාට නැහැ. පංච උපාදානස්කන්ධ දුක්ඛ නැහැ. එතනින් ආපු උත්තර ටිකමයි මේ කර්මපරයයේ තියෙන දැන් තමයි එන්නේ. සතිපට්ඨානෙන් කරන්නේ පුරාණ කර්මයේ පැත්තේ ඇත්ත බල බල ඇත්ත පෙන්වන්නේ. කෙස්ලොම් නියදත් හම්මස් කියලා කනබුන ආහාරයෙන් හැදුනේ කියලා පෙන්වන්නේ නව කර්ම ඊට බැහැගන්න එක වළක්වන්න. මෙතන මෙහෙම ඇත්තක් නම් තියෙන්නේ මම කෙනෙක් කියලා හිතුවත් කෙනෙක් වෙන්නේ නැහනේ. යම් දවසක් තියනවා හිත සමාධි වුණාම හිතන කියන කරන දේ අයිතිම නැහැ කියලා. ඒකයි සම්මා දිට්ඨිය දැනගෙන සතිපට්ඨානයේ තියෙන මේ සම්මා දිට්ඨියට එන්න මගක්. ඔය ඇත්ත දන්නේ නැතුව අපි සතිපට්ඨානේ වැඩුවොත් වැඩුවා කියලා කවදාවත්ම ආශ්‍රයක්ෂය වෙන්නේ හැබැයි මට එකම එක කාරණාවක් තේරෙනවා. එක කාරණාවක් මතක් කරන්න කැමතියි මම. ඒක යම් යමක් පතක් කරන එක අයිතියක් තියෙනවනේ කාටද නේද? මට බයින්න නම් එපා මේ බන වෙනස් කරනවා කියලා. නමුත් මම බුද්ධියක් තියෙන නුවණක් තියෙන කාටත් බලන්න කියන කාරණාවක් පෙන්නනවා. මේ අර්ථ වැරදුනේ ඇයි කියන එක හිතන්න. ඇයි එදා සතිපට්ඨානේ වැඩුවා නම් ඔක්කොම එක තැනක ඔක්කොම සම්මාදිට සතිපට්ඨානේ අවසන් උනේම සම්මාදිට්ඨියෙන්. ආයේ සතිපට්ඨානේ වඩලා අහකට යන්නේ නැහැ. හාමුදුරනේ මම දැන් කුණුප කොටස් බැලුවා දැන් මොකද කරන්න ඕනේ කියන උත්තරයක් එන්නේ වෙන්නේ නැහැ. මොකද කලම යාට උත්තරේ දීලයි. ඔයා මේක කරන්නේ මේකටයි. උපාදානයන්ගෙන් ආශ්‍රයෙන් හිත මිදීම සඳහා මේක කරන්න ඕනේ කියලා දර්ශනෙ දීලයි මේක කළේ. නමුත් අද ඒව නැහැ. අද බණ භාවනා කරන තැන් ගත්තොත් නිවන් මඟ 10 දහතනක් නම් 10 ආකාරයක. ඇයි මේ මුනේ? එක තැනක වැරද්දෙන් කියන එකක් පෙනෙනවා මට. මේ වැරද්ද අද අපි ඉන්න අයගේ දැනුම් පරාසය නෙමෙයි තියෙන්නේ. මේ කිසිම තැනක භවනා ක්‍රමයක් වැරද්දකින් පනවනවන මේකේ වැරද්ද අද මේ දන්න අද මේ කියන අද මේ ඉන්න අයගේ තුරුලි නෙමෙයි තියෙන්නේ. මේ වැරද්ද බොහෝ කාලයක අතීතයකට දිව යන වැරද්දක්. පටිච්ච සමුපාදයේ වැරද්ද කියලා මට පේන්නේ අද. මම මට නම් අලුත් නැහැ. නමුත් ලෝකෙට අලුත් අදහසක් මම ඉදිරිපත් කරනවා. ලෝකෙට මම සූත්‍ර ටිකක් කියනවා. මෙන්න මේ සූත්‍ර ටික ඊටමත් විවේකී බුද්ධිමත් මනසකින් බලන්න තමන් තුළ මෙතෙක් ඉගෙනගත්තු දැනුම් සම්භාරයක් ඔළුවේ පුරෝගන ඒ දැනුමෙන් මේ දිහා බලන්නේ නැතුව මම මේ වෙලා තියේද දන්නේ නැහැ මම අද මේ පොතත් අරගෙනම ආවේ ඕක ගැන පොඩ්ඩක් කියලා දෙන්න පටිච්ච සම්පාදයේ මේ තියෙන වැරද්ද හැදුවේ නැත්තම් මට පේනවා මේක ලොකු වැරද්දක් කියන එක මේ වැරද්ද හැදුන් නැත්තම් නිවන් දකින්නවා කියන එක ගැන බොරුවට උත්සාහවත් වෙන්න එපා කියන එකක් මතක් කරනවා මම. ඇත්තටම තියෙන විදිහකට කාලා බීලා යමු. මේ වැරද්ද හැදුනොත් නිවන් දැකීම පිළිබඳව අමුතුවෙන් විතර්ක උපදවන්නත් ඕනේ නැති වෙයි. ඒ දර්ශනේ නැඹුරු වෙන්නෙම නිවරට. අපි නිකමට මම මේ සූත්‍රය ගොඩක් දිගයි. පොඩි අදහසක් වශයෙන් මම ඉදිරිපත් කරන්නම්. ඇත්තටම මමත් විස්තර කරලා තියෙන ඉස්සර අපිට එකපාරට සමාජයක් ලෝකයක් අභිභවා බව යන්න බෑ. ලෝකේ තියෙන දෙයට අනුවයි අපි ඇත්ත බලන්නේ. ලෝකේ තියෙන දෙයකුයි හිතන්නේ. නමුත් මේ ස්පර්ශ ආයතන හයෙන් හයම පරිහරණය නොකර ස්පර්ශ ආයතන හයෙන් කිසිවක් උපාදාන වශයෙන් නොග නොගෙන මිදිච්ච විමුක්ති මනසක දර්ශනය මට ආවට පස්සේ ඒ දර්ශනයට සාපේක්ෂව මට තේරුණා මේ පටිච්චසම්පාද සිද්ධිය වැරදි කියලා. මං හැම දිනාටම එක කාරණාවක් මතක් කරන්නම් සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ පොඩ්ඩක් බලන්න පටිච්චසම්පාදය ගැන තියෙන දේශනා තියෙනවා. ඒකෙන් පරිවිමර්ශන සූත්‍රය වගේ සූත්‍ර හොඳට බලන්න පටිසම්භිදා මග්ගේ ඥාන කතාවල ධම්මටිති ඥානෙ නැත්තම් පච්චේ පරිග්ගහ ඥානෙ බලන්න පටිච්ච සම්පදාය මෙනෙහි කරන්න පෙන්නන හැටි. ත්‍රිපිටකයේ පෙන්නනවා පටිච්ච සමුපාදය අංග 12ක් තියෙයි. මේ අංග 12 තුන් කාලයෙන් සම්මර්ෂණය කළ යුතුයි කියලා. පටිච්ච සම්පාදයේ අංග 12 තුන් කාලයෙන් සම්මර්ෂණය කළ යුතුයි. කොට්ටාස හතරකින් බැලිය යුතුයි. ආකාර 20කින් බැලිය යුතුයි කියලා පෙන්වනවා. නමුත් ඒ අද දවසේ අපි හිතාගෙන ඉන්න ආකාරයට නම් නෙවෙයි. අද දවසේ අපි පටිච්චසම්පාදයේ දන්නා ක්‍රමයට නිබම්මකින් ඇහැකටම යන විදිහට මේ පටිච්චසම්පාදය අද ලියවිලා තියෙන්නේ. පටිච්චසම්පාදයේ අර්ථය ලියවිලා තියෙන්නේ. ඒක කියන්නේ ධර්මයේ තේරුණොත් මම නෙමෙයි ඕගොල්ලෝ. මේ පොත බලන්න ධම්මටිති ඥානය ගත්තොත් ඒකයි මම මේ තැන් කියන්නේ ඕගොල්ලන්ට බලන්න පටිච්ච සමුප්පාදය අංග 12 තුන් කාලෙන් බලන්න. දැන් අද අපි දන්න හැටි ගමු. අංග 12 තුන් කාලයෙන් බලනෝනේ අපි. අවිද්‍යා සංඛාරය පෙරයි විඥානාමෘතලායතන පස්ස විතර තණ්හා උපාදාන වර්තමානයි ජාති ජරා මරණ අනාගතයි. නමුත් පිළේ පෙන්වන්නේ එහෙම නෙමෙයි. අංග 12 තුන් කාලෙන් බලන්න සත්‍යත්‍ය ඥානයක් වෙන විදිහට. ඒක නෑ ඊට පස්සේ සංයුත්ත නිකායේ දෙකේ ဒုတိ ය ඥානවත්තු සූත්‍රය බලන්න. පටිච්ච සමුපාදය ගැන යම් කිසි කෙනෙක් දැනගන්න නම් පටිච්ච සමුපාදය ආරම්භය සත්‍යත්‍ය ඥානයක් දින ඥානවල 77ක් එන්න ඕනේ. අපි නිකමඩ කිව්වොත් අංග 12 තුන් කාලෙන් බලන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මහන්නේ අතීතයේදීත් අවිද්‍යාව නිසාම සංකාර වුණා. වර්තමානත් අවිද්‍යාව නිසාම සංකාර වෙනවා අනාගතයටත් අවිද්‍යාව නිසාම සංකාර වෙනවා කියලා බලන්න අතීතයේදී සංකාරය නිසාම විඥාණය වුණා වර්තමාන සංකාර නිසාම විඥාණය වෙනවා අනාගතයට සංකාර නිසාම විඥාණය වෙනවා කියලා බලන්න අතීතයේදී විඥාණය නිසාම නාම රූප වුණා අදද විඥාණය නිසාම නාම රූප වෙනවා අනාගතයටත් විඥානයේ නිසාම නාම රූප වෙනවා කියලා බලන්න. අතීතයේදී නාම රූප නිසාම සලායතන වුණා. අදද නාම රූප නිසාම සලායතනය වෙනවා. අනාගතයේදී නාම රූප නිසාම සලායතන වෙනවා කියලා මේ අංග 12 තුන් කාලයෙන් බලන්න කියලායි පෙන්වන්නේ. 12 ඇතුලේ තුනට කඩන්න කියන එකක් නෙවෙයි. මේකෙන් පෙන්නනවා ඊටාම තියුණු දර්ශනයක්. අද මේ මුළු ජීවිතේම පටිච්චසමුපාද අංග 12න් පෙන්වන්නේ අපේ 12ම අපේ ජීවිතය තුල යෙදෙන ඊටම ගැඹුරු දර්ශනයක් බුදුදහමෙන් පෙන්වන්නේ. අතීතයේදී මේ වැරද්ද හදන්න නැතුව මෙන්න මේ වැරද්ද තිබුණ නිසායි අද මේ විදිහට වෙන්නේ අද මේ වැරද්ද හදන්න නැතුව මේ විදිහට වුණොත් අනාගතයට මෙහෙම වෙනවා කියලා. මෙන්න මේ වැරද්දයි පෙන්වන්නේ. පටිච්ච සමුපාද විභංගය ගන්න අපි පටිච්ච සමුපාදය පොඩ්ඩක් ගවේෂණය කළොත් අවිද්‍යාපච්චය සංඛාරා කියනකොට ඔය දැන් අපි කතා කරපු සංඛාර පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිජ්ජාපි සංඛාර කියන එක. මේ සංඛාර නැත්තම් කර්ම. මේ කර්ම ඇති වෙන්න පුළුවන් තැන් මොනවද? තැන් කීයක් තියේද? තැන් හයක් තියෙනවා. කර්ම ඇති වෙන්න පුළුවන් මොකද්ද? රූප බලාගෙන සද්ද, රූපාරම්මණංවා, සද්දාරම්මණංවා, ගන්ධාරම්මණංවා, රසාරම්මණංවා, පොට්ටබ්බාරම්මණංවා, ධම්මාරම්මණංවා මේ කර්මය ඇති වෙන්න පුළුවන් මේ ආයතන හය බලාගෙන. හොඳයි. ඊට පස්සේ පටිච්ච සම්පදායේ සංකාරපච්චය විඥාන කියනොත් විඥාන කීයක් වෙන්නනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක් වෙනවනේ. නමුත් අපි කතා කරන්නේ එකම සිතක් ගැන විතරයි. ප්‍රතිසන්දි සිතක් ගැන විතරයි. සංකාරපච්ච විඥානං කියලා. නමුත් පෙළ දහමේ කතා කරන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක්. විඥානපච්ච නාම රූපං කියනකොට අත්ති නාමං අත්ති රූපං තත්තකතමං රූපං කියලා චක්කායතනං රූපා රූපායතනං සෝතායතනං සද්දායතනං ගාහනායතනං ගන්ධායතනං කියලා රූප ටිකයි වේදනා සංඥා චේතනා පස්සෝ මනසකාරෝ කියලා නාමයි. ඉදං උච්චති නාම රූපං. නාම රූපච්ච සලායතන කියනකොට චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන, මනායතන දැන් මේ ප්‍රතිසන්දියක්ද පෙන්වන්නේ ජීවිතයක පැවැත්මද කියනක බලන්න. ඊට පස්සේ සලායතන පච්ච පස්ස කියනකොට චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. පස්ස පච්ච වේදනා කියනකොට චක්කු සම්පස්සයෙන් උපම් වේදනා සෝත සම්පස්සජා වේදනා ගාහන සම්පස්සජා වේදනා ජීව සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා තණ්හා කියනකොට රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා තණ්හා උපාදානය කියන එකට නම් පෙන්වනවා කාම දිට්ඨි අත්වාද සීලපත ඊට පස්සේ භවය මෙන්න මේ පටිච්චසම්පාද සිද්ධියේදී ඇත්තටම මට එකම එක දෙයක් පේනවා. ප්‍රතිසන්දිය නැත්තම් උප්පත්තිය කියන එක අයිති. ඒකයි මම මේක මගේ අදහසක්. නමුත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් තම මම තාම ඍජුව කියනවා නෙමෙයි. මොකද පරේෂණ මට්ටමේ තියෙන. පරේෂණ නෙමෙයි. මට මේක ජීවිතේට මට විශ්වාසයි. නමුත් ලොකු වෙනස්කමක් ඇති වෙන තැනක් සාසනයක. ගොඩාක් හිතන්න වෙන තැනක්. ලොකු වගකීමක් ගන්න වෙන තැනක්. ඒ හින්දා මං අදහසක් හැටියට ඉදිරිපත් කරන්න තාම බයයි. මොකද මගේ ජීවිතේ නම් පිළිහිලා තියෙන්නේ මේ උත්තරේ මතමයි ඊට වෙනසක් නැහැ. මොකද මේ විමුක්ති මනස ලබන්න බෑ වෙන තැනකින් කියන එක මේ දෝෂිත තේරුණේම මේ දර්ශනය නිසා. එතකොට මට තේරෙන්නේ ප්‍රතිසන්දිය කියන එක පණවන්න පුළුවන් සංකාරපච්චය විඥාන කියන තැනින් නෙවෙයි. බහුපච්චය ජාති කියන තැන. බුදුරජාන් වහන්සේ උප්පත්තිය පනවලා තියෙන්නේ බහුපච්චය ජාති කියන තැන. තේසන් තේසන් සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති කියලා උප්පත්තිය පැනෙවුවා නම් ජාතියට හේතුව මොකද්ද භවය? කියන තැනක් හම්බ වෙන්නේ. අපි නිකමට හිතන්න ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ බැසගෙන නාම රූප වෙලා ආයතන හැදිලා ස්පර්ශ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා බහුපච්චය ಜಾති කියන තැනට. ඔය ටික ඔය මට්ටම ద్వාර විමුක්තයි. අපි කිමු අපි උපන්නා නම් අපි මෙහෙම ගත්තොත් ඇත්තටම ඇහැ කියන එක හදාගන්න කන නාසය හදාගෙන ඉපදුණු අපිට දැකපු රූප තියනවා කියන දැනුමක් අද තියනව නේද? කොහොමද මේ දැනුම ඇති වුනේ? දැනුමක් ඇති වුණා නම් අහේතුක අප්‍රත්‍යක ඇති වෙන්න බෑ. ඇති වෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? මොකද්ද මේ ක්‍රමේ? දැකපු රූප ඇති බවට ඉතුරු වුණා නම් බාහිර ඕගොල්ලෝ දැකපු ඕගලන් ගෙදර සිහි කරන්න පුළුවන්ද බැයිද දැන්? පුළුවන්. දැකපු රූප තියෙනව නම් තියෙන්න හේතුවක් තියෙන්න ඕනේ නේද? ඊගාවට අහපු සද්දත් නැද්ද ඕගොල්ලන්ගේ බාහිර? අහවල් ගායකයාගේ හඬ, අහවල් ගායිකාවගේ හඬ, අපේ අම්මගේ කටහඬ, අපේ අප්පච්චිගේ කටහඬ මෙහෙමයි කියලා කටහඬ වල මතක නැද්ද ඕගොල්ලන්ට? තියෙන සද්ද තියෙනවනේ. ගඳ සුවඳ ගැන මතක නැද්ද? කැවුම් සුවඳ මෙහෙමයි, කෝපි සුවඳ මෙහෙමයි කියලා ගඳ සුවඳ ගැනත් මතක තියෙනව නේද? රසවල් ගැන මතක නැද්ද? තියෙනවා. කායට ගැටුණු ස්පර්ශයන් ගැන මතක නැද්ද? හිතෙන් හිතන දේවල් ස්පර්ශ ආයතන හයේ බාහිර ස්පර්ශ ආයතන හය ගැන ඕගලන්ට නිමිති තියෙනවා නම් බාහිර ඇති බවට ওই හම්බ වෙන එකටයි භවය කියලා කියන්නේ. ওই භවයේ හිටියේ මොකටද? ඔය භවය ඔය මට්ටම තිබුණු තිපදීම නතර කරන්න බෑ. භවපච්චය ජාති. gedara කියන දැනුම තිබුණොත් ඒක හොයාගෙන යනවා කියන එක නතර කරන්න බෑනේ. යනවා. මේ වගේ මේ හැම දෙයක්ම ඇති බවට නිමිති තිබුණ තෝකටයි භවය කියන්නේ ඔය මට්ටම තිබුණොත් ඉපදීම නවත්තන්න බෑ. ඒකයි මේ ඉපදීම අපි උපන්න නම් ඉපදීමට හේතුව මොකක්ද කියලා විමසීමකට ලක් කළොත් පෙර ජීවිතේ භවය මේ වගේ තියෙනවා ඉන්නවා කියලා මනසේ ওই වගේ වටපිටාව කදාගෙන තිබුණ එකයි මේ ඉපදෙන්න හේතුව. භවයට හේතුව මොකද්ද? මේ විපාක ස්කන්ධ ටික මම මම උපාදාන වශයෙන් කාම දිට්ඨි අත්වාද කියන උපාදාන වශයෙන් මේවා ගත්තට පස්සේ මේ ස්කන්ධ ටිකට උපාදාන වශයෙන් නැමිලා හිටපු හිඳයි අහකට ගියත් ඇති බවට හිටින්නේ භවයට හේතු උපාදාන. උපාදානට හේතුව මොකද්ද කියලා හොයන්න ගියොත් තණ්හාව. තණ්හාවට හේතුව මොකද්ද කියලා අහුවොත් සැප වේදනාව ලං කරගන්න දුක් වේදනාව අයින් කරගන්නයි මේ තණ්හාව යෙදිලා තියෙන්නේ. සැප වේදනාවට විතර නෙමෙයි ගහගන්නේ. දුක් වේදනාව අයින් කරගන්න ගහගන්නවා. වේදනාපච්චය තණ්හා. සැපය කියලා කතාවක් නැහැ. තණ්හාව කියලා යමක් තියෙන වේදනාව නැමැති ධර්මතාවය මුල් කරගෙනයි තණ්හාව තියෙන්නේ. ඒක දුක් වේදනාව වහින් කරන්න වෙන්න පුළුවන්, සැප වේදනාව ළඟා කරගන්න වෙන්න පුළුවන් එයාගේ කැමැත්ත. වේදනාපච්චය තණ්හා. වේදනාව ඇතිවෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය ඇතිවෙන්නේ කුමක් නිසාද? ආයතන නිසා. ආයතන ඇතිවෙන්නේ කුමක් නිසාද? නාම රූප නිසා. නාම රූප ඇති වෙන්නේ මොකක් නිසාද? විඥානය නිසා. විඥානය ඇති උනේ සංකාරය නිසා. සංකාරය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. පෙර ජීවිතයේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප වෙලා මේ වගේ භවය හැදුණු නිසායි අද උපන්නේ කියන එක කියලා. අදත් මේ පෙනෙන අරමුණු ටිකේ අවිද්‍යාවෙන් හිතින් කියින් කිරින් කළොත් අරමුණේ විඥානය පිහිටනවා. ඒ මුණොත් නාම රූප වෙලා ආයතන හැදලා ස්පර්ශ වෙලා තණ්හා උපාදාන වුණොත් අදත් භවය හැදෙනවා. අද භවයේ තිබුණොත් අනාගතයේත් මේ වගේ ඉපදීම වෙනවා කියලායි පෙන්වන්නේ මේ. පුබ්බන්තේ ඥානය, අපරන්තේ ඥානය, පුබ්බන්ත අපරන්තේ ඥානය කියන මේ තුන් කාලෙන් පෙන්වන්නේ. මම ඕගලන්ට පරයයක් ඉදිරිපත් කරන්න. හරිද? අපි කියමු පටිච්ච සම්පදාය ගත්තොත්. ඇස් ඉදිරිපිට රූපයක් එනවනම් පෙනෙන දේ පුරාණ කර්මයෙන් හටගත් විපාකය. පෙනෙන දෙයට හිතන කියන කරන දේ අයිති නැහැ හිතන කියන කරන දෙයට පෙනෙන දේ අයිති නැහැ කියලා ඇත්ත ඇති හැටි දන්නේ නොදන්නාකමට කියන අවිද්‍යාව කියලා නැත්තම් මේ පෙනෙන දේ දුක ඕකට හිතුවොත් කිව්වොත් කළොත් ආයෙත් කර්ම රැස්ලා නැවත දුක ඇති වෙනව නේද කියලා දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන හිතන කියන කරන එක නොකළොත් කර්ම නිරෝධ වෙනව නේද කියලා දුක්ඛ නිරෝධී අඥාන නොදන්නාකම නිසා මම මේ පෙනෙන අරමුණට හිතනවා කියනවා කරනවා දැන් හිතනවා කියනවා කරනවා කියන්නේ මොකද්ද? අවිද්‍යාපච්ච සංඛාරා. පෙනෙන දේ ආරම්භය ඇත්ත නොදන්නාකම නිසා මම හිතනවා මේක පොත කියලා හිතනවා මේ පොත ගණ්ඩුක කියලා හිතනවා කියනවා කරනවා. හිතුවොත් කිව්වොත් කළොත් මොකද වෙන්නේ? සංඛාරපච්ච විඥාන මේ අරමුණේ විඥානේ පිහිටනවා. මේ රූපේ පොතයි කියන දැනුමක් එනවා මට. චක්කු විඥානේ පිහිටනවා. අරමුණ අරබ්බ අවිද්‍යාවෙන් මම හිතුවොත් මොකද වෙන්නේ? අරමුණේ විඥානය පිහිටනවා. ඔය සංයුත්ත නිකාය චේතනා සූත්‍රය බලන්න. මේ රූපය ගැන දැනුමක් ඇති වෙනවා. චක්කු විඥානය පිහිටනවා. විඥානය පිහිටියොත් තියෙන දෝෂේ මොකද්ද? නාම ධර්ම අරමුණු කරලා හිත රූපෙට වැස ගන්නවා. හැම වෙලාවෙම රූප ලෝකේ අපි හොයන්නේ ඉස්සලා නාම ධර්ම සිහි කරලා කරන්නේ. අපි නිකම්ම කෝ ටෝච් එක කියලා සිහි කළා නෙමෙයිද මෙහි හොයන්නේ? ඈ පොත කියන එක සිහි කළා යෝගොල්ලෝ බලන්නේ. නාම රූප කියන නාම ධර්ම සිතීම අරමුණු කළා හිත රූපෙට බැසගන්නේ. නාම ධර්ම අරමුණු කළා හිත රූපෙට බැසගත්තාම ඇහැ හැදෙන්නේ. විඤ්ඤා චක්කායතන හැදෙනවා. විඥානයේ රූපෙට බැසගත්තාම චක්කායතන හැදෙනවා. සවිඥානික ඇහැට මේ රූපයේ ස්පර්ශ වෙනකොට ආයත වේදනාව වෙනවා. චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව. ඒ රූපය ආරම්භය දැන් ඕගොල්ලෝ විඳින්නේ පොතක්. මේ පොතක් විඳින එකට කැමති රූප තණ්හාව තියෙන්නේ. මේක පොතක්මයි කියන අදහසින්මයි එල්බගෙන ඉන්නේ උපාදාන වශයෙන් ගන්නවා. අහකට යන්නේ දැකපු දේ ඇති බවට මනසේ නිමිත්තක් තියලයි. පටිච්චසම්පාද මේ චක්‍රයකින්ම කලේ මේ පෙන්නන්නේ මේ නිමිත්තක් දැකපු දෙයක් නැවත ඇති බවට නිමිත්තක් ඇටිට හැදුනේ කොහොමද කියන වැරද්ද මේ. අපි කියමු කන ඉදිරිපිට සද්දයක් ආවෝ. සද්දේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා සද්දේ ආරම්භය අපි හිතනවා කියනවා කරනවා. අවිද්‍යාපච්ච සංඛාරා. එහෙම වුණොත් අරමුණේ විඥානේ පිහිටනවා, සෝත විඥානේ පිහිටනවා. පිහිටියොත් තියෙන දෝෂේ මොකද්ද? නාම ධර්ම අරමුණු කළා හිත රූපෙට වැස ගන්නවා. එතකොට කන උපදිනවා. ඒකයි පෙර නොතිබීම හට ගන්නවා කියලා කියන්නේ ආයතන හයම පරිහරණය කරන කෙනෙක් නෑ. අවස්ථාවටයි හදාගන්නේ ඇහැ කන. කන සවිඥානික හිත රසගත කන උපදිනවා. එතකොට වෙන්නේ මොකද? සවිඥානික කනට සද්දේ ගැටෙනවා. සෝත ස්පර්ශයෙන් උපන්න සද්දේ විඳිනවා. සද්ද තණ්හාව ඇති වෙනවා. මේ අහවල් ගායකයාගේ සද්දයයි කියන අදහසින් තමයි අපි උපාදාන වෙන්නේ. අහකට යන්නේ මෙහෙම සද්ද බාහිර තියනවා කියලා නිමිත්තක් හදලා. පුරාණ කර්මයට හටගත්ත නාසය ඉදිරිපිට ගන්ධයක් හම්බ වෙනවා. ඒකේ ඇත්ත නොදන්නාකම නිසා අද අපි ගන්ධය අරඹය මොනවා හරි හිතුවොත් මේක කෝපි සුවඳ සමම්පිච්ච මල් සුවඳ කියලා ගන්ධය අරඹය විඥානය පිහිටනවා. ගන්ධය අරඹය දැනුමක් ඇති වෙනවා. හොඳට බලන්න හිතුවොත් විතරයි නෙමෙයිද ඇදෙන්නේ කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ කවදාම හරි දවසක සමම්පිච්ච මල් සුවඳක් ආග්‍රහණය කරන්න හෝ මොන හරි සුවඳක් ආග්‍රහණය කරන්න යනවනම් Taman දන්නා වූ දැනුම සිහිපත් කළා නෙමෙයිද කියන එක බලන්න. ඒ නාම ධර්ම අරමුණු කළා සිත ආයතනට බැසගත්තාම රූපයට බැසගත්තාම ගාහන ආයතනෙ පිහිටනවා. සවිඥානික ගන්ධයට නාසයට ගන්ධය ගැටෙනකොට ගාහන ස්පර්ශය. ගන්ධ තණ්හාව උපාදාන වෙනවා අතහැරෙන්නේ බාහිර නිමිත්තක් හදලා. අද මේ පටිච්චසම්පාද චක්‍රය හරහා පෙන්වන්නේ ඇස් ඉදිරි පිටට එන අරමුණේ වරදවා හැසිරිච්ච මනසකින් ඒක අරමුණු කළ නැවත ආයතන ටික හදාගෙන ඒක උපාදානව ඉඳලා අහකට යද්දි මේ වගේ භවය හැදෙනවා කියන එක මේ විදිහට භවය තිබුණොත් ඉපදීම නතර කරන්න බෑමයි කියන එක පෙන්වනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් පෙන්වනවා අවිද්‍යා නිරෝධෝ කියලා පුරාණ විපාකයට පෙනෙන මේ නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි දැකලා තමන් ඒකට අනුව හිතින් කියින් කිරින් නොකොළොත් මේ අරමුණේ විඥානේ පිටන්නේ චක්කු විඥානේ රූපය ගැන දැනුමක් නැහැ තමන්ට. එහෙම වුණොත් නාම ධර්ම අරමුණු කළ හිත රූපෙට වැසගන්නේ නැහැ උපදින්නේ නැහැ. එහෙම වුණොත් රූප ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙන් උපම වේදනාව නැහැ. එහෙම වුණොත් තණ්හා උපාදාන නැහැ. එහෙම වුණොත් මෙහෙම රූපයක් තියනවා කියන නිමිත්ත හිටින්නේ නැහැ. පෙනෙන දේ පෙනීමෙන් ඉවස අවසන් වෙනවා. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධා කියන තැනෙන් අන්තිමට පෙන්වන්නේ භව නිරෝධය. භවය නොහිටියොත් ලැබෙන දේ මොකද්ද? ජාති නිරෝධය. ඇත්තටම මේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්වන්නේ ලෝකයේ ඇති වෙන හැටි. අපි උදාහරණයක් හැටියට කිව්වොත් ඇහැට පෙනෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් කනට ඇහෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා නාසයට දිවට කයට සිතට දැනෙන දේ පෙර නොතිබීම හටගෙන නැති වෙනවා කියලා දැක්කොත් හොඳට බලන්න ඒව නැති වෙන බව දකි නමුත් ඒව දකින ඇහැ කන දිව නාසය ශරීරය ඇති බවට හිටිනවා Taman කේන්ද්‍රස්ත වෙලා තියෙනවා මෙහි පෙනෙන දේ හටගෙන නැති වෙනවා කියලා දකින්න ඉතුරු වෙනවා මෙහි පෙනෙන දේ හටගෙන නැති වෙනවා කියලා දැක්ක කියලා ඇහැ නැති වෙන්නේ නමුත් කෙනෙකුට ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති නැති වෙනවා කියලා දැක්කොත් පෙනෙන දේ නැති වෙනවා කියන එක පෙනෙන දේ ඉතුරු නොවෙන ඉබේම මේ පටිච්ච සමුපාදයෙන් පෙන්වන්නේ ලෝකයේ උපදින හැටි ලෝකේ නිරුද්ධ වෙන හැටි මේ ආයතන ටික හදාගන්න හැටි ආයතන ටික නිරුද්ධ කරන හැටි පෙන්වන්නේ සලායත නිරෝධයේ ධර්ම දේශනා කරන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අර්ථයයි ලෝකෙන් ගිලිහිලා තියෙන්නේ. ඒ ගිලිහුනේ අර්ථය නෙමෙයි නිවන, නිවන් මඟ. ඕනම කෙනෙකුට බලන්න පුළුවන් මම මේ කියන සූත්‍ර ටික ගවේෂණය කළා. ගතානුගතිකව යම කරපින්නගෙන යා යුතු නැහැ. අපිට අවශ්‍ය වටිනෝ වටිනෝ රත්තරන් කියලා හිස් පෙට්ටිය කරේ තියාගෙන යෑම දෝනේ. ඈ මුකුත් නැහැ හිස් වටිනවා කියලා කරේ තියාගෙන යනවා. නමුත් ඇත්තටම වටිනා දෙයක් අරගෙන යන්න යෝනේ. ඉතින් මෙතෙන්දි මම මතක් කරන්නේ හැම කෙනෙකුටම හිතන්න පුළුවන් මේ තරම් බන කියන බන අහන භාවනා කරන ලෝකික රටක ඇයි මේ කෙලෙස් ගෙවෙන්නේ නැත්තේ කොතනද මේ වැරද්ද? අදහස් ගොඩාක් ඇති වෙනවා. ගොඩාක් කරුණු දන්න පුද්ගලයෝ බිහි වෙනවා. ගොඩාක් කතා කරන දර්ශන ඇති වෙනවා. දක්ෂයෝ කතිකයෝ බිහි වෙනවා. නමුත් බිහි කරන ධර්ම බිහි කරන්න නැති වෙන්නේ. මොකක් හරි වැරද්දක් තියෙන්න ඕනේ. පෙනෙන දේ නැති වෙන බව කාටවත් කියන්න පුළුවන් කවුරුත් දකිනවා. පෙනෙන ඇහැ නැති වෙන බව දකින්නේ පිනෙන ඇහැ තුල තමන් ඉතුරු වෙනවා. ඒකයි මේ දෝෂේ. පිනෙන ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන්න නම් ඒකට තියෙන්න වෙනවා ඊට වඩා ගැඹුරු පරියායක්. ඒ සිද්ධියයි මේ පටිච්චසම්පාදයෙන් කියන්නේ. මේ පටිච්චසම්පාදයේ පෙළෙලහම නිවැරදිව තියෙනවා. පෙළේ තියෙනවා ඇත්තට මං කිව්වේ ධම්මටිති ඥානය පච්චපරිග්ගහ ඥානය වගේ ඥාන ටික බලන්න කියලා. නමුත් මේකට ගත්ත අර්ථයේ වැරද්දක් නම් තියෙනවා කියන එක හොඳට පේනවා. අද දවසේදී අපි හැම කෙනෙකු අවශ්‍යම අවශ්‍ය නැහැ මට යමක් ඉදිරියෙන් හිටින්න කැපිපෙන්න. නමුත් අවශ්‍යයි මට නිවන් දකින්න. මම මේ ටික කියන්නේ ඕගලන්ට බන කියන්න මම යමක් හොපින්ද නෙවෙයි. මට නිවන් දකින්න මම උත්සාහවත් වෙද්දී හම්බ වෙච්ච පණිවිඩ මම කියන්නේ. හැමදාමත් මම කරන්නේ ඒක. අනික මම බන කියනවා නෙමෙයි මං කියන දෙයක් කියනවා. මම ලෝකෙට අලුතින් යමක් හිතන්න උගන්නන කෙනෙක්. හිතන්නයි උගන්නන්නේ කියන එක. හිතන එක පාපයක් නෙමෙයි. මම කියන්නේ හිතන්න. අපි මේකේ මොන විදියට තිබ්බත් අපි අලුතෙන් අනුගේ ඉගෙනගත් දැනුමක් පුරවගෙන පටිච්ච සමුප්පාදයේ තුන් අංග 12 තුන් කාලෙන් බැලිය යුතුයි කියනකොට අපි දන්නා වූ අර්ථයෙන් ඉදිරිපත් වෙනකොට ඒ ටිහාව යමක් අපිට පේන්නේ නැහැ. දන්න එකට බහලා බලනකොට වචනෙත් මෙහෙම පේනකොට දෝෂයක් හම්බ වෙන්නේ නමුත් පිටකේ කියන දේ දිහා ඇස්තරලා අපි බලන්නේ කියලා මම කියන්නේ. හැම කෙනෙක්ම ත්‍රිපිටකයෙන් අයින් වෙච්ච එකයි මේ ශාසනය මෙච්චර පිරියෙන්න හේතුව. අටුවාව ටීකාව ගුරුතැන්හි තබාගෙන ත්‍රිපිටකයේ අටුවාවක් හැටියට අපි පරිහරණය කරන්නේ. මම කියන්නේ අටුවාවේ තියෙන දේවල් ගන්න එපා කියලා. ගන්න. වටිනා දේවල් තියෙන මමත් බලනවා. නමුත් හැම දෙයක්ම නෙමෙයි. මම කියන්නේ ත්‍රිපිටකයේ ගුරුතෙන් හිතියා ගන්න. අවශ්‍ය කාරණාවක් බලා ගන්න විතරක් අටුවාව ගන්න. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. නමුත් මේ පරිවිමනසන සූත්‍රය ဒုတိ ය ඥානවත්තු සූත්‍රය වගේ සූත්‍ර බලන දැන් අපි නිකමට තර්කානුකූලව ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍යත්‍ය ඥානයක් පටිච්චසම්පාදයේ ආරම්භය. ඥාන 77. පටිච්චසම්පාදයේ ඥාන 77 කොහොමද පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ? මහණෙනි පටිච්චසම්පාදයේ අංග 11ක් තියෙනවනේ. අවිද්‍යාවේ ඉඳලා ජාතිය දක්වා. අතීතයේදීත් අවිද්‍යාව නිසාම සංකාර වෙනවා එකයි. අවිද්‍යාව නැතිවීමෙන්ම සංකාර නැති වුණා කියලා නුවණවල් දෙකයි. වර්තමානයේදීත් අවිද්‍යාව නිසාම සංකාර ඇති වෙනවා අවිද්‍යාව නැති වුණොත් සංකාර නැති වෙනවා කියන එක හතරයි. අනාගතයටත් අවිද්‍යාව නිසාම සංකාර ඇති වෙනවා අවිද්‍යාව නැති වෙනකොට සංකාර නැති වෙනවා කියලා දෙකයි හයයි. අවිද්‍යාව නිසාම සංකාරය ඇති වෙලා අවිද්‍යාව නැති වෙනකොට සංකාරය නැති වෙනවා කියලා දන්නා වූ නුවණක් තියෙනනම් ඒකද පටිච්ච සම්පන්නයි කියලා දන්නවා. එතකොට අවිද්‍යාව නිසා සංකාරය දක්වා නුවණවල් කීයද? 7යි. ඔය විදිහට සංකාරයෙන් ඉඳන් විඥාණයට විඥාණයෙන් ඉඳන් නාම රූපට මේ විදිහට භවපච්චය ಜಾති කියන තැනට ගත්තාම 11යි. 11ව 7ක් කීයද? 77යි. මට කියන්න අංග 12 තුනට කඩලා සත්‍යත්‍ය ඥානය ගත්ත හැකිද කියලා. අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ පෙරයි විඥානාමෘතලාතන පස්ස වේදනා කියන ටික වර්තමානයි තණ්හා උපාදාන වර්තමාන හේතු ජාති ජරා මරණ අනාගත ඵලයි කියලා 12 තුනට කැඩලා කැඩුවොත් සත්‍යත්‍ය ඥානය ගත්ත හැකිද කියලා මම කියන ටික තේරෙනවද දන්නේ ඒ කියන්නේ අතීතෙන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇතිවීම නැතිවීම ගැන අංග 12ම ඇතිවීම නැතිවීම ගැන දන්නා නුවණකුත් ඒ නුවණ ගැන නුවණකුත් එක්ක එකතු වෙලා නේද සත්‍යත්‍ය ඥානය හැදුනේ අතීතේනුත් අංග 12ම ගේම ඇතිවීම නැතිවීම බලන්න බැලිය යුතුයි කියන නුවණක් බුදුහාමුදුරේ පෙන්වුවා නම් මං අවිද්‍ය සංඛාර කියන එක විතරක් නම් පෙර මං කොහොමද අංග 12ම බලන්නේ වර්තමානයේ විඥානාමෘතලායතන පස්ස වේදනා කියන ටික නම් තියෙන්නේ වර්තමාන අංග 12කම ඇතිවීම නැතිවීම මම බලන්නේ කොහොමද? අනාගතේ ජාතිචරා මරයි නම් අනාගතේ අංග 12කම ඇතිවීම නැතිවීම මම බලන්නේ කොහොමද? ඒකයි මම කිව්වේ මේ සංයුක්ත නිකාය දෙකේ ဒုတိ ඥානවත් සූත්‍ර වගේ සූත්‍ර දිහා බලන්න. බලනකොට තේරෙනවා විමසීමකට ලක් කළොත් තමයි තේරෙන්නේ අපි නිකන් අන්ධයෝ වගේ නේද කියලා තේරෙන්නේ. මෙච්චර ඇස්වල හැපි හැපිත් මේක තේරෙන්නේ නැන්නේ මේක පේන්නේ නැන්නේ කියලා. මේ වැරද්ද හැදෙන්නේ නැතුව අංග 12 තුනට කඩලා ජීවත් වෙන දර්ශනය තුල නිවනක් ප්‍රාර්ථනා කරන්න එපා. බලාපොරොත්තු වෙන හීනයක් විතරයි. පටිච්ච සම්පාදයේ මැද අංග ටිකේ ජීවත් වෙලා ජීවත් වෙනවා කියන්නේ ස්පර්ශ ආයතන හයේ ඉන්නවා කියන එක. බලන්න අනේ පිට සිටුතුමා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේම මේ ස්පර්ශ ආයතන හය ඇසුරු වෙන්න දෙන්න එපා උපාදාන වෙන්න දෙන්න එපා කියලා. ඇසුරු වෙන්න දෙන්න එපා උපාදාන වෙන්න දෙන්න එපා කියපු ටික තුල ජීවත්ව ඉන්නවා කියන දර්ශනයක් අරගෙන දෙනකොට කොහොමද ඔක අයින් කරන්නේ අපි? ඒක මැරෙනකන් තියාගන්න වෙනවා කියන දර්ශනයකට එන්න වෙන්නේ ඉබේම. එතන ඉඳගෙන හිතේ ඇති වෙන කෙලෙසයක් විතරක් නැති කළ යුතුයි කියන තැනකට එනවා. මේ ස්කන්ධයන්ගේ දෝෂය අහුවෙන්නේ නැහැ. අවිද්‍යාව අහුවෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න අවිද්‍යාව තියෙන්නේ ස්කන්ධයන්ගේ පැත්ත බලාගෙනයි කියන එක. කෙලස් ටික තියෙන්නේ කර්ම පැත්ත බලාගෙන. ඒකයි මම කියන්නේ කර්ම පැත්ත බලාගෙන කෙලස් ටික දිහා බලාගෙන අවිද්‍යාව නැති කරන්න බෑ කියන එක. අපි කෙනෙකුට ඇහැ කන දිව නාසය ශරීරය කියන තැන දෝෂ නැහැ. ඒ නිසා උපදින තණ්හා උපාදානයන්ගේ දෝෂය කියනකොට මෙයා කර්ම පැත්ත විතරයි අහුවෙන්නේ. ඒක නැති කරන්න හදනවා. ස්කන්ධ පරිහරණය කරන ස්කන්ධ ටික තුල තියෙන අවිද්‍යාව අහුවෙන්නේ නැහැ. එතනින්ද මිදිය යුතුයි කියන එකට එන්නේ නැහැ උත්තරේ. ওই වැරද්ද මේකේ තියෙන්නේ. මම දන්නේ නැහැ. මට මෙහෙම පැතිකඩක් පෙනෙනවා. හැමෝටම මම කියනවා මේක බලන්න කියලා. ඇත්තටම බැලිය යුතුයි. අපි අර සියාතුගේ හන මිටිය කර ගහගෙන යනවා වගේ උහි අපි අරගෙන එනවා. නමුත් කවුරුවත් බලන්නේ නමුත් මට දොස් කියන්න එපා. මම කියන්නේ මේ සත්තට්ඨාන සූත්‍රය දිහා බලන්න ද්විතී ඥානවත්තු සූත්‍ර දිහා බලන්න එහෙමනම් ඒවට බයින්න මේ පරිවිමනසන සූත්‍රය වගේ සූත්‍රයක් අරගෙන ඇහැට ඇඟිල්ලෙන් අයින් නැති ටික විතරයි බුදුරජාණන් වහන්සේ එකින් එක එකින් එක එකින් එක පෙන්නලා මහණෙනි අපිනකෝ භික්ඛවේ කීනාස් අපිනකෝ කීනාසෝ භික්ඛු පුඤ්ඤාභි සංකාරං වා අபிසංකරෙය්‍ය අපුඤ්ඤාභි සංකාරං වා අபிසංකරෙය්‍ය ආනිජ්ජාභි සංකාරං වා අபிසංකරෙය්‍ය මහණනි නුඹලේ කුමක් සිතවද ක්ෂීනාශ්‍රව භික්ෂුව පුඤ්ඤාපි සංස්කාර හෝ රැස් කරයිද අපුඤ්ඤාපි සංස්කාර හෝ රැස් කරයිද ආනිජ්ජාපි සංස්කාර හෝ රැස් කරයිද නොහෙතම් බන්තේ නෑ ස්වාමීන් සබ්බසෝ පర్యායන සබ්බ සංකාරයේ අසති සබ්බ සංකාරයේ අසති සංකාර නිරෝධා අපිනකෝ විඤ්ඤාම් නම් පඤ්ඤායති මහණෙනි සංස්කාරය සියලු ආකාරයෙන්ම නැතිවීමෙන් සංකාර නිරෝධයෙන් විඥානයක් පෙනෙයිද? ආයි මරණයෙන් පස්සේ උපදින කතාවක් නැහැ විඥානය. මේ සංකාරය දැන් නැති වුණා නම් සංකාර ප්‍රත්‍යයෙන් හටගන විඥානේ නැති වුණාමයි. ආයි හෙට නැති අද සංකාර නැති කරනවා. රහතන් වහන්සේ සංකාර නැති කරන එක අපි පිළිගන්නවා. හැබැයි දැන් චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන හැබැයි පරිහරණය කරනවා. පුරාණ කර්මයකින් කියලා. ඉතින් මේක හතරවීරි කතාවක්. අනිත් පැත්තට එනකොට පිළිගන්නවා විඥානීය සංකාරය නිසාමයි කිවම ඔව් හරි පිළිගන්නවා. අනිත් පැත්තට ගත්තාම සංකාර නිරුද්ධ වුණොත් විඥාන නිරුද්ධ වෙනවාමයි කියනවා. හරි. නමුත් රහත් වෙච්ච තැනදී සංකාරය නැති කළා. හැබැයි විඥාන නාම රූප සලආයතන ඒ ටික තාම නැති වෙලා නැහැ. ඒ ටික පරිහරණය. ඒක නැති වෙන්නේ මරණයෙන් පස්සේ. ඉතින් <laughs> ඕවා ටික ටිකක් විමසන්න කියන එක මම කියන්නේ. මෙහෙම වෙනවද කියන එක. හිතන්න දේවල් තියෙයි. හිතන්න නැතිකම ඉතින් දැන් අද ඇත්තටම මට ඕනේ උනේ එකම එක දෙයක් කියන්න. මේ ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ජීව සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන සම්පස්ස ආයතන ටිකට තව නමක් තමයි පුරාණ කර්ම කියන එක මේ පස්ස ආයතන ටිකට මේ තව නමක් තමයි විපාක නාම රූප දෙක කියන එක මේකට තව නමක් තමයි ස්පර්ශාන්තය මේකට තව නමක් තමයි පුරාණ අතීතාන්තය මේ අරබයා හිතන කියන කරන දේ ස්පර්ශ සමුදයාන්තයේ නව කර්ම මෙතර මේ හිතන කියන කරන දේවල් බාහිර ආයතන හයට එකකටවත් ගැට ගහන්න නැතුව විඥානම් මජ්ජේ ඇත්තටම අපේ ලෝකයක් එහෙමයි තියෙන්නේ අර තොටගුමේ හාමුදුරුව මම දැන් අර ගෝවිද කොහෙද ගියාම ඒ රටේ මිනිස්සු පෙන්වලුනේ මේ අපේ දෙවියන්ගේ ආනුභාවයෙන් කියලා මහා විශාල යකඩයක් අහස මැද එල්ලෙන්න සකස් කරලා තියෙනවා. මිනිස්සු ඔක්කොම වැඳ වැඳ යනවා. මොකද මෙච්චර යකඩයක් මේ දෙවියන්ගේ ආනුභාවයෙන් නිකම්ම අහසේ තියෙනවනේ. ඊට පස්සේ දැන් මට මතක තොටගුමේ ආහුඳුර වගේ තොටගුමේ ආහුඳුර කල්පනා කරලා මේක නම් වෙන්න බෑ. අනිවාර්යෙන් මෙතන මොකක් හරි උපායක් ඇති කියලා වටාපතක් කළවල එක බිත්තියකට. යකඩේ ගිහිල්ලා වැදුණු ඩහංගල බිත්තිය. මොකද මේගොල්ලෝ කරන්නේ බිත්ති හතරක කාන්දම් කෑලි හතරක් සමානව තියලා ඒකේ බලෙන් තමයි මේ යකඩේ තියලා තියෙන්නේ. අර සමතුලිතතාවය විදිච්ච ගමන් ගිහිල්ලා හැපුණා. මට කියන්න ඕනුනේ ඒක නෙමෙයි. මේ යකඩ කෑල්ල අහසේ තියෙනවා. කාන්දම් කෑලි හතරේ බලේ. හැබැයි එක කාන්දම් කෑල්ලකටවත් අයිති නැහැ. කාන්දම් කෑලි හතරමත් නෙමෙයි එකකුත් නෙමෙයි නැතුවත් නෙමෙයි කාන්දම් කෑලි හතර නිසාම පවතිනවා කාන්දම් කෑලි හතරත් නෙමෙයි එකකුත් නෙමෙයි නැතුවත් නෙමෙයි ඈ ඒවත් නෙමෙයි නැතුවත් නෙමෙයි. යකඩේ තියේ. ඒ වගේ අපේ ලෝකය හොඳට මතක තියාගන්න. අර යකඩ කැල්ල වගේ. ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හය නිසාම ආයතන හය ඇසුරු කරගෙනම අපේ ලෝකයේ තියෙනවා. අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නැන්ද මාමා යාහන වාහනක ඕස්ට්‍රේලියාව ඉන්දියාව ඇමරිකාව මේ ඔක්කොම හැබැයි අපේ ලෝකේ කායතනයකටවත් අයිති නැහැ. ආයතන ඔක්කොමත් නෙමේ ලෝකේ එකක් එකකුත් නෙමේ නමුත් මේ ආයතන නිසා මේ ලෝකේ තියෙන්නේ. ওই ආයතනයන්ගේ සමතුලිතතාව විදිච්ච දවසට මේ ලෝකේ ඉතුරු වෙන්නේ මේ ලෝකයයි දුක. චන්න මේ උපාදාය මේ ආයතන ටික ඇසුරු කරගෙනයි මේ ලෝකේ තියෙන්නේ. ඕගොල්ලෝ හිතන්න එපා ඕගොල්ලෝ හිතන ලෝකෙ මේ සතර මහා ධාතුව තුල තියෙනවා ස්කන්ධ ටික තිර තියෙනවා කියලා. ඇහැ නිසාම තමන්ගේ ලෝකෙ උපදිනෝ නම් පවතිනා මේ ලෝකයේ පව උපදින්න පවතින ස්කන්ධ ධාතු ආයතන ටිකක් තියෙනවා. ස්කන්ධ පංචකයක් ආයතන 12ක් ධාතු 18ක් ඇතුළු කරගෙන කාම ලෝකයේ තියෙන්නේ. කාම ලෝකේ පවතින්නේ. අමතක කරන්න එපා. ලෝකයේට ස්කන්ධ ධාතු ආයතන තියෙයි. කාම ලෝකයේ තියෙන තැනක ස්කන්ධ ධාතු ආයතන තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන වල කාම ලෝකේ තියෙනවා නෙවෙයි. ඒ ස්කන්ධ ධාතු ආයතනය තුලම රූප ලෝකයක් තියෙන්නත් පුළුවන්. රූප ලෝකේ තියෙන තැන ස්කන්ධ ධාතු ආයතන තියෙයි. ආයතන තුල ලෝකේ තියෙනව නෙවෙයි. ඒ ආයතන තුල අරූපී ලෝකයක් තියෙන්නත් පුළුවන්. යම් කිසි දවසක මේ ස්පර්ශ ආයතන 6 නිසාම උපදින ලෝකේ ස්පර්ශ ආයතන 6න් එකකටවත් අයිති නැහැ කියලා දැක්කොත් ඕගොල්ලෝ ලෝකෙ තුල ඉන්න ලෝකෙ මිදලා එදාට ඕගොල්ලෝ ලෝකයේ දැකලා ලෝකෙ මිදිලා ලෝකයේ කියන එක හඳුනා ගැනීම ලෝක නිරෝධයට හේතුවක් වෙනවා. ඒ ලෝකේ අද තියෙන ලෝකෙ වෙනුවට ඒ ආයතන 6 නිසාම ආයතන 6 දන්නා වූ නුවණ ඉතුරු වෙන්නේ. අද රූප දකින්නා වූ මම සද්දාන්නා වූ මම, ගඳ සුවඳ අහන්නා වූ මම, රස විඳින්නා වූ මම, ස්පර්ශ දැනගන්නා වූ මම, අරමුණු දැනගන්නා වූ මම. හරි. ඔය ආයතන හයම දැනගන්නා වූ මමයි තිබුණ ආයතනෙටද? දැන් ඔය ආයතන හයට අමතරව ඔක්කොම දැනගන්න මමයි ති කොයි ආයතනෙටද? ඒ තමයි චුම්බක හතර උදව් කරගෙන ඉන්න යකඩේ ආයතන හයම ඇසුරු කරලා කරගෙන ඉන්න හත් වෙන නන්දි රාගය කියලා බුදුරජාණන් වහන්සේ ඔකට දේශනා කරා. යවකලාප කියලා සූත්‍රයක් තියෙනවා. හත් වෙන්න ගැන හොඳට කියනවා. ආන් ඒක බලන්නකෝ. ඈ එතකොට මට කියන්න ඕනේ උනේ මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත දැකලා ඇසුරු කළ නොගත්තොත් ඔයගලන්ට නිරුද්ධ වෙන්නේ ලෝකය. පවතින්නේ නැත්තේ කාම ලෝකේ. රූප ලෝකේ අරූප ලෝකේ ලෝක නිරෝධය නිවනයි භව නිරෝධය නිවනයි ඇත්තටම බුදුදහම කියලා කියන්නේ අපි හිතනවට වඩා ඔබට ගිය අපේම ජීවිතයක අපි නොදකින සත්‍ය කතාවක් ඇත්තක් ඉතින් මේක කොච්චර ගැඹුරුද කියනවා නම් අපිට හිතීමේ පරාසයනත් ඔබට ගිය දර්ශනයක් හැම දිනාටම මතක් කරනවා ගැඹුරු වුණත් මේ ධහම ටිකෙන් ටික හරි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න මේ සන සම්පත්තිය අත්හැර ගන්න එපා කියන එක අපි කවුරුවත්ම අද දුවලා පැනලා නැගිටලා ඇවිද්දට එකපාරට ඇවිද්දේ නැහැ. අපි ඔක්කොමලා පෙරලිලා බඩගාලා දනගාලා වැටි වැටි නැගිටපු අය මේ ධර්මය තුලත් නොතේරෙනවා කියන ලදරු අවුදියක් තියෙනවා. නමුත් හිතන්න එපා හැමදාම ලදරු අවුදිය තියේ කියලා නැගිටලා අතපය විසිකල යන්න පුළුවන් මට්ටම ගෙන දවසක් එනවා. අද බැරි වුණාට බැරි හින්දා මේ ඉලක්කයක් ගන්න මම කොහොම හරි මේ දර්ශනේ පුළුවන් වෙනවා. ජීවිතේ ඉලක්කයක් ගන්න. කොහොම හරි මේ ධහම තේරුම් ගන්නවා. මේ ජරා මරණ සංඛ්‍යාත ජීවිතයේ අජරාමර නිවනට මම හුවමාරු කරගන්නවාමයි කියලා හැම දිනම උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව හේතු පාරමිතාවක්ම වේවා දෙසු හොඳයි එහෙනම් මේ ශ්‍රද්ධාව සම්පන්න බිමුතුන් කල්පනා කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් දුර බැහැර ඉඳලා නොයෙක් කටයුතු කාරණා තිබුණා ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුව මගේමයි ධර්මය සංඝරත්නය මගේමයි කියන අදහසින් මේ ස්ථානයට ඇවිල්ලා නොයෙක් අපහසුතා මැද්දේ වුණත් ධර්ම ශ්‍රවණය කළා වටනා කුසල ධර්ම රාශියක් සිද්ධ වුණා සිද්ධ කරගත්තා කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන් පහල කරගත්තා මේ සියලු කුසල ධර්මයන් ලෝකීය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකිරක්ෂා දී ස්ථානට අධිග්‍රහිතුත් ශාසන මාමක ඉෂ්ඨකාරක සීළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන දිව්‍යත් පතුණු බෝධියකින් උතුම් වන සෙනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත් පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ඒ වගේම අපි සියලු දෙනා අද දවසේදී සිද්ධ කරගත්තා මේ සියලුම කුසල ධර්මයන් මෙතෙන්ට වැඩම අවදාලව ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපි අනුමෝදන් කරනවා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඇති වේවා කරන කින ශාසන මාමුක කටයුතු දියුණු තියුණු කරගන්නට ලෝකෙට සම්බුද්ධ ශාසනය සේවය කරන්නට මේ සියලු කුසල ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ වගේම පින්වත් සිල්මෑණිවරුන්ටත් හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම නොයෙක් දුෂ්කරතා තිබුණත් මේ වැඩසටහන සංවිධානය කිරීමේලා මූලික වෙලා කටයුතු කළ ඒ දීපිකා මෙතිනියටත් ඒ වගේම නන්දසිරි මහත්මයා ඒ වගේම හර්ෂ සුබසිංහ මැතිතුමා ඒ වගේම මේ ධර්ම දේශනා කරන මේ ශාලාවල් අරගෙන දුන්නු නම් වශයෙන් නොදන්න උනත් ඒ උදව් උපකාර කළ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරනවා ඒ සෑම දිනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයත් උතුම් නිවන සම්පත්තියට අවබෝධ වේවා කියලා. ඒ වගේම මේ සත්ක්‍රියාව સિદ્ધ කළා මේ පින්වතුන්ට සද්ධර්මයෙන් විදක් ලබා දීලා සසර දුක්ගිනි නිවෙන මාවත යොමු කරන්න මේ අවස්ථාව සකස් කරගන්න හේතුපාදක කරගත්ත ඒ දීපිකා මහත්මිය තමන්ගේ අකාලේ මිය පරලෝ ගිය පුතුණුවන්ට සසර වසනතුරු මේ වගේ අකල් මරණයකටපත් නොවි මේ වගේම සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ පෙන්වන කල්යාණ මිත්‍ර ඇසුර ඇසුරු කරමින් සසර දුක්ගිනි නිවන සද්ධර්මයේ උපයෝගී කරගෙන වහවහාම සතර දුකින් ඊතර වෙන්න මේ පුතුණුවන්ටත් පාරමිතාවක් වේවා කියන අදහසින්ද රෝගාතුරව සිටින තමන්ගේ ඒ දීනියට යම් මේ වගේ සත්පුරුෂ ක්‍රියාවක් පවත්වපු ඒ ධර්මයන්ගේ සත්‍යානුභව බලයෙන් යම් කිසි අතීත කර්ම දෝෂයක් තියෙනවා නම් ඒ වගේම අමනුෂ්‍ය දෝෂයක් තියෙනම් අපලෝපද්‍රයක් තියෙනවා ඒ ටිකක් දුරු වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවාත් කියන ආශිර්වාදාත්මක කලන සිත් ඇතුවයි මේ ටික කළේ ඒ සියලු යහපත් අදහස්ම අදහස් ඒ විදිහටම සම්මුද්ධ වේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරමින් ආසින්සනාත්මක සාධුනාදයක් පවත්වන්න ඒ වගේම මේ ඔබ අප සෑම දිනාගෙම නමින් නැසී කලුරිය කළා වූ සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයද දුකෙන් මිදී සැපවත් භාගයටපත් වීම උතුම් නිවන සම්සෙත්වා කියන අදහස ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතාන්තු ඥාතෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතාන්තු ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතාන්තු ඒ වගේම මේ සංවිධානය කළ සියලු දෙනාටත් මේ සඳහා උදව් උපකාර කළ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාටත් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිතවලට ඇතිවනා ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුරු වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා සසර වසනාතුරු සාපේපාසාදී බිය කර දුක දුප්පත් අසරණ දින්දු භාගරපත් නොවි උතුම් වජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු කුසල ධර්ම සෑම දිනකට උතුම් නිවන් පිණසම පාරමිතාවක්ම වේවා. මුදිනාටම තෙරුවන් සරණයි.